පළවෙනි ප්‍රශ්න විචාරක් කරපු විදිහට යන්න ගන්න. ඉතින් ඒක පටන් ගන්න වෙලාව නිසා කිටි මතක් කිරීමක් කරන්න තහඳුනා දීමක් ඒ වටිනා කාලයේ ප්‍රවේශයෙන් පාවිච්චි කිරීම සඳහා අපි මේකදී අද උදේ කරපු ඒ සීල් සමාදානයේ පිළිබඳව නැත්නම් තමයි රකින්න සීලය පිළිබඳව කාටද ප්‍රශ්නයක් තියෙනවා ඒක මේ වෙලාවේදී මතක් කරන්න දෙය කියනවා ඒ දැනගෙන කරන එක හොඳයි නොදැන කරන එක. සැකසීමා ඒක බාධා වෙනවා ඉදිරි ඒ සමාධියට ඒක ඉදිරිපත් කරන ප්‍රශ්නාවලිය. දෙක වැඩසටහන පැවැත්වීම වේදී ආචාර පද්ධතියක් අපි ඉදිරිපත් කරගන්නවා. කාලසටහනක් ඉදිරිපත් කරගන්නවා. අන්න ඒක අපි කරගත්තේ අපේ සමූහයට කරදරයක් නැති විදිහට යන්නයි. ඉතින් ඒ කාටරි ප්‍රශ්නයක් නම් ඒ කාට හරි පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා නම් අපි මේ වෙලාවේ සාකච්ඡා කරමු. එතකොට අපිට පුළුවන් ඒක වැඩි දියුණු කිරීමේ සාධනීය සාකච්ඡාවක් නම් අපිට ඒක තොරතුරු ගන්න පුළුවන් නැත්නම් අපිට හේතු දක්වන්න පුළුවන්. ඇයි මේක මේ විදිහට අපි නීති පද්ධතියක් අපේ ඉතිම හදාගත්තේ ඒක අපේ අධිකාරියන් තියෙන. ඒක විදිහට ප්‍රශ්න තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්න කියලා මම කියනවා මේ අවස්ථාවේ අරගෙන. සුමිනි කාරණාව තමයි අපි භාවනා කරගෙන යනකොට මුලින්ම අපිට කමටහනක් කියලා භාවනා උපදේශ ටිකක් ලැබෙනවා. ඉතින් ඒක තේරෙන්නේ නැති යමක් තියෙනවා ඒ ඉදිරි ගමට හරි බාධායි. ඒක පිළිබඳව විස්තර දැකහැරලා මේ වෙලාවේ ප්‍රශ්න කරන්නේ. එතකොට මේ මොකද ඒක එක සැරේකින් දෙන්න පුළුවන් එකක් නෙමෙයි දෙතුන් සැරයක් කියලා අහලා ප්‍රශ්න විචාරීමකින් සාකච්ඡාවකින් තමයි සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා ඒකට තියෙනවා නම් සම්බන්ධ ප්‍රශ්න මේ වෙලාවේ ඉදිරිපත් කරන්න ඊට අමතරව දෙයක් කියන්න පුළුවන් තමයි භාවනා කරගෙන යනකොට ලැබිච්ච උපදේශනව භාවනා කරගෙන යනකොට යම් භාවනාමය ගැටුවක් තියෙනවා ඒක අපි සිංහලේ කමට සුද්ධ කරනවා කියලා කියනවා ඒ ශීතයෙන් අහන්න පුළුවන් හිතේ ඉඳලා මම මේ වගේ සමේ මේ හඳුනා ගැනීම කරන්න යන්නේ ඉතින් ප්‍රධාන වශයෙන් අපේ සාකච්ඡාව දවස් දෙක තුනක් යනකොට කමඨං සූත්‍ර කිරීමේ වැඩේ තමයි ගොඩක් ඉදිරිපත් වෙලා ඉන්නේ. නමුත් අර මුල් දවස් ටික නිසා කමඨහන පිළිබඳව හෝ සීලය පිළිබඳව හෝ ආචාර ධර්ම පිළිබඳව අපිට ප්‍රශ්න තියෙනවා නම් මෙතනදී සාකච්ඡා කරන්න එකෙන් බලාපොරොත්තු වෙනවා මෙතනින් පිට පිටිකෙන වෙන කෙනකින් ආන්න යන්න එපා. වෙන කෙනෙක් ඇහුවට උත්තර දෙන්න යන්නත් එපා. දෙන්නම වැරදි කාර්යයක් අපි දකිනවා. අපි මේ වෙලාවේදී අපි සාකච්ඡා කරනවා ඒකත් අපිට ඉදිරියේදී ඒ වගේ එකිනෙකා අමතන් නැතුව බණවන්නේ නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන්. එතකොට අධිකාරී වශයෙන් උත්තර දෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ඇති වෙයි කියලා වැඩේ පටන් අරගන්න. එතකොට මේ සාකච්ඡාවට නිවාසික භාවනා කරන අය වශයෙන් කරන දෙකට සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි ප්‍රශ්න දීලා ප්‍රශ්න පිටියට දාන එක. ඒක නම් ගන්න දෙයක් අවශ්‍ය නැහැ. හැබැයි කියන කාරණා පැහැදිලිව ප්‍රශ්නයක් නම් ප්‍රකාශයක් නම් යෝජනාවක් නම් මාතෘකාවක් නම් ඒ වල සඳහන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට යෙදිච්ච කාලය අනුව ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න සාකච්ඡා වුණාට පස්සේ සභාවට ප්‍රශ්න ගන්නවා. ඒ සඳහා කාලය වුණාට පස්සේ ආරාධනා කරනවා දැන් අපේ ප්‍රශ්න සාකච්ඡාව ලිඛිත ප්‍රශ්න සමාප්තයි. අපි ඊට පස්සේ ඉදිරිපත් කරනවා කියලා එතකොට අපිට ඉන්න දැන් මේ මයික් එක දෙන්න පුළුවන්. මයික් එක කතා කිරීමේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ මූලික හඳුනා දුන්නාට පස්සේ මම ඉල්ලා ඉන්නවා දැන්ට ලිඛිතව ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾරයේ අපිට ආරම්භ කළ දෙන්න. ගරු ස්වාමීන් වහන්සේ නිවසේදී භාවනා කරන විට ලද අත්දැකීම ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගැනීම සඳහා මෙසේ ඉදිරිපත් කරමි. පාරයන්කේ සිට ආනාපානසති භාවනාව වැඩි ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාසය නොදෙනී ගිය අතර ඊපසු කයේ සැහැල්ලු ගතියක් ඇති විය. මෙසේ තවත් වෙලා සිටින විට ඊට පෙර කිසි දිනක දැක නැති මිනිස් රූප රාශියක් මට මුහුණට මුහුණලා පෙරහැර එන ආකාරයෙන් සිටුවී ඇතිවිය. මේ දෙස ටික වේලාවක් බලා සිටියෙමි. මේ මිනිස් පෙරහැරද කිසිදු අඩුවීමක් නොමැතිව මට මුහුණ මුහුණලා පැමිණ මා පසු කර යයි. මට මතක ඇති ලෙස විනාඩි 10ක් පමණ මෙය සිදු වුණා. මෙය සැබවින්ම එළියෙන්නා සිටුවිල්ලක්ද එසේ නැතිනම් මේ එළියෙන්නා සිටුවිල්ල මම අල්ලාගෙන මම බලා සිටිනවාද යන සැකයක් ඇති වුණා. එසේ සැකයක් ඇති වූයේ විනාඩි 10ක් හෝ ඊට වැඩි කාලයක්ම එය මොනවත්වාම බලා ආ නිසායි. තවදුරටත් භාවනාවේ සිටීමට නොහැකියාව තිබුණා. ඒ සැකය නිසාම හැකියාව තිබුණා. ඒ සැකය නිසාම භාවනාව නවතා දැමුවේ. භාවනාවට පසු සිත ඊටාම විසිරුණු ස්වභාවයක් තිබුණු අතර කායතද තෙහෙතු ස්වභාවයක් තිබුණා. ඒ සැබවින්ම මම මිනිසුන් පිරිසක් අතර අතරවන වූ ස්වභාවයක් විය. ගරු ස්වාමීන් වහන්සේ මෙවැනි අවස්ථාවක කළ යුත්තේ කුමක්ද? මේක ඒක නා සභාවට ඉදපත් වෙන්න කැමති නම් ප්‍රශ්න දෙකක්. එක ප්‍රශ්නයක් අහනවා මේ පළු දෙක තියෙනවා. අර ආනපාන ගෙවියේ හැම කතාව සහ මේ හිතවිලි සහ මනෝරූප වශයෙන් මේ පුද්ගලයන්ගේ පැමිණීම මේ දෙක Tamanට පේන්නේ භාවනාවට කරන කරදරයක් විදිහට නැත්නම් භාවනා කරන නිසා ලැබිච්ච ප්‍රයෝජනයක් විදිහට කියන කාරණාව මම අහන්න කැමතියි ඒක නා ඉදිරියට කරන්න ගන්නවා. ඔන්නෑත ප්‍රශ්න වර්ණනවා මේ ලිපියේ සඳහන් කාරණා දෙක එකක් අනපාන කරනකොට අනපාන නොපෙන්නේ. දෙක බලාපොරොත්තු නැති විදිහට චිත්‍ර රූපhari පිටිවිලි ආදි වගේක් එනවා. මේ දෙකේ පැමිණීම හා නැතිවීම Tamanට වෙන්නේ භාවනාවට ලැබිච්ච ආශිංසනයක් ආස්වාදයක් භාවනා ප්‍රතිඵලයක් විදිහට නැත්නම් භාවනාවට ආදී රතුවක් කාර්යයක් නපුරක් කියලාක් විදිහට කියලා Mama, සාකච්ඡාවට ලක් කරන දේවල් කොටස. ඒ කියන්නේ අපි භාවනාදී දෙයක් නැති වුණා, ආනපන නැති වුණා මට ඒක ප්‍රශ්න නැහැ. මොකද මේ භාවනාවේ දිනුවක් නැත්තම් ආසුචියක් විදියට නමුත් මේ භාවනාවට පිටින් එකක් ආවා. ඒ ආවට පස්සේ දිනකට වැඩි උග්‍රව ආවා. ඒ නිසා මට එතන පටලවිලා එනන්ත භාවනාව කරලා ඉන්නවා. නැත්තම් භාවනාව අඩියාදුවක්. අනන අපරක්ෂ දුන්නා කියලා. ඉතින් මේක අපි අද පළවෙනි දවසේ නිසා ටිකක් ගැඹුරු ඇති. නමුත් ඒක බුදුජානක වහන්සේගේ අර බාහ්‍ය දාර්ශනිකයේ තුනේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති කියලා ඒ හිතට එන කල්පනාව චිත්ත රූපයක් නැත්නම් ඇහෙන යමක් එච්චරයි නමුත් අපි ඒක දිගේ වවාගෙන කන කැමක් තියෙනවා ඒක මොනි වෙලකට වැඩි මොකද්ද ලක් තියෙන බොහොම සජීවි මේක නම් සුදු පයිට් කරගෙන අතට මට ඉදිරියට යන්න බෑ කියලා අපි ඒකත් එක්ක වෙනකට වැඩි අනිත් ඒවා වගේ නෙමෙයි අනිත් අතාරියක් මේක අල්ලගන්න ගන්නවා ඒක විස්තර කරනවා දරුවචනාංශේ ඒ වගේ හිතට මතුවෙන දෙයකට අපි රිංග ගන්නවා කියලා කියන්නේ. අභිනිවේෂණය කරනවා. අපි රමණය කරනවා, අපි වදනය කරනවා. අපි වදනය කරපු ගමන් මම එහි වෙනවා. ඒකට එයි ආපහු මට වල් කරනවා කියනවා. මම එහි නෙවනා නම් එයි මට මොකක්වත් වෙන්නේ මම එහි වෙච්ච ගමන් නතත් නතේන කියන පද දෙක පාවිච්චි කරනවා. හිතවිල්ලක් ආවා. ඒ හිතවිල්ලම අනිත් වෙලට ඇනලයිස් කරන්න යනවා. ඒ රිංග ගන්නවා. මනාපයෙන් හෝ අමනාපයෙන් අපි ගමනය කරනවා. ඊටසේ අපි වදනයක් කරන කියන්නත් එක. ඒ කියන්නේ මම අනිත්‍යවට වැඩිය මේකට රිංගනවා. රිංගන්නේ කොහොමද? මේක පිටින් ආපේ එකක්ද, ඇතුලෙන් ආපේ එකක්ද, දෙකෙන් ආපේ එකක්ද, දෙකෙන් පිටේ එකක්ද කියන්නේ. ඉතින් මේකට කියනවා චතුස්කෝටික විග්‍රහය කියලා. අපේ හිතට දුකක් ආවම ඒ දුක මම කරගත් එකක්ද? පිට කෙනෙක් කරපු එකක්ද? මම සහ පිට දෙකොල්ල එකතු වෙලා කරපු එකක්ද? මම පිටත් දෙකම නැතුව ඉච්ච එකක්ද? ඉතින් ඒක චතුස්කෝටික න්‍යායයි. මේක බුදුරජාණන් වහන්සේට දානවා මේ බුදුහාමුදුරුවෝ වැඩින කාලේ හාමුදුරුවනේ මේක අපි ජීව දුකක් කියලා දැන් මේ කරදරයක් නේ අපිට වෙලා තියෙන්නේ. දුක මම විශ්ින් කරන්න ලබන දෙයක්. මම හිතපු දෙයක්ද මේක. නැත්තම් පිටින් කවුරු හරි කාට එකක්. පිටින් ආදිකට කියන සර්පදාරි දිවියන් අතේ දාන්න පුළුවන්. බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණය දාන්න පුළුවන්. ඉතිප්‍රාතිය දෛත්‍ය දෙවියෝ දාන්න පුළුවන්. වෙන පිටගෙන තාපුව. ඒ නැත්නම් අපි දෙගොල්ලගේම සහයෝගයෙන්ද දෙගොල්ලෙන් පරිබාහිර. ඉතින් බුදුරජාණන්සේ දෙගොල්ලෙන් පරිබාහිර කියන ආකස්මික වෙච්ච දේ එහෙම නැත්නම් හේතුඵල ධර්මයෙන් තොරව වෙනවා කියන එක අයින් කරනවා. අයින් කළා අර අර තුනම ප්‍රතික්ෂේප කරනවා. දුකක් නම් මම ගන්නෑ නේ. දුකක් නම් මවලා තියෙන්නේ මම මහරට මත් දුකක් මම මවා ගන්නෑ. ඒ වගේම මම සතරබලධාරී වෙන්න බෑ. මම කාර්කමක් තියෙන්නේ. ඒ සමාව කරපු දෙයක් කියනකොට දැන් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම පිට කෙනෙක් කරපු එකක් කියන එක පිටේම කාට හරි බලපෑම් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් මේට වැඩි අපි අපේ හතුරන්ට බලපෑම් කරා. මිතුරන්ට බලපෑම් කරා. ඒගොල්ලෝගේ සමස්තකුත් නෙවෙයි. ඉතින් ඒ නිසා මේක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දෙන්නේ බොහොම තාර්කික බොහොම මතවාද වලට හොඳට කල්පනා පුළුවන් එකක්. මේ වගේ හිතවිලි රාශිය එනවා කිව්වද නෝ කිව්ව කලිමුත් එක්කම මේකට මම රිංගුවා මොකද? මේකට මම රිංගගත්තා. මේක මම අභිරමණය කළා. මේක මම අභිවදනය කරනවා. එතකොට අපිට උදේ ඉඳලා ඇඳ වෙනකන් එන හිතවිලි ප්‍රමාණය ආවුඩු. පැතුරක් දාගෙන ආදියා බලන්න කිව්ව බලාපොරොත්තු කරා කරනවා. මොකද එක බලාපොරොත්තුකට අපි රිංගනවා. මොකද ඒකේ රූපේ නිකන් පරක්‍රම බාහුව රජුතුන් වගේ තිබ්බා. ඉතින් මට පේනවා මේ වලාකුලේ අර පොළොන් රටේ තියෙන රූපයක් වගේ. ඒක මම ඊට පස්සේ කල්පනා කරලා බලනවා. ඉතින් ඒක දිගේ යනවා ඊට පස්සේ. ඊට පස්සේ ඉතරයි හිතවිලි වලාකුළු ලක්ෂ ගණනක් යනවා. කියන්නේ එකට රින්නනෝනේ. ඒකට කියන්නේ ස්වභාවික වරණය කියන්නේ. natural selection. ඒක හොඳ හෝ නරක නිසා පිළිගුවාට පස්සේ ඊට ඉස්සරහින් ඉතිරි පස්සේ නිසිසෙ මට මේක පිළිබඳව කතන්දර යනවා. වැල් වට අරන් හයිදෝ. අන්න එතනදී මේ එකට රින්ගන්නේත් එකට රින්ගන්නේ නැති වෙන එක මගේ ගතියක්ද? නැත්නම් මම හිතලා මතලා කරන එකක්ද? ඒ හිතවිලි මාගෙන් ආකර්ෂණය ගන්න දෙයක්ද? මොකද්ද කියලා බැලුවොත් මේක අපිට හේතු පෙන්වන්න බෑ මේ ජීවිතේ. අපිට මතකෙන්නේ නැහැ. මට කුංචි මතක නැති කාලෙ වෙච්ච දෙයක් වෙනවා ගියාත්ම වෙච්ච එකක් වෙනවා. දැන් මේ වෙලාවේදී අපි මේ හිතවිල්ලට වෛරයක් කෙරුවයි කියලා හිතන. කැමති උනායි කියලා හිතන. අර ගිය පාර වෙච්ච කාරණේ ගෙවෙනකොට දැන් අලුතෙන් කර්ම රැස් වෙන පටන් ගන්නවා. මේකට මනාප වීමෝ අමනාප වීම මත. අපි මේක විග්‍රහ කරලා දැන් වුණා. ඊට පස්සේ හරි මෙහෙම දෙයක් කරනකොට වෙන මනාපත් නොවි අමනාපත් නොවි පුදු වார்த்தාවක් දෙන්න පුළුවන් නම් රිංග ගන්න නැතුව අභිරමණය කරන්න නැතුව අභිවදනය කරන්න නැතුව ඒක හොඳ සූත්‍රකමට අහවාතාව. හැබැයි තාම හිත පෑරිලා හිත කීරි ගැහිලා ඒ වගේ මට මෙහෙම වුණේ කිය යනවනම් ඒ හැම වෙලාවෙම එක කර්මයක් ගෙවෙනකොට ආය කර්ම රැස් කිරීමක් සිදු කරනවා. ඒතර යෝගාවචරය කියන්නේ නැත්නම් හික්මෙන්නයි කියලා කියන්නේ කරපු කර්ම පිළිබඳ විශ්ලේෂණය කරන්න යන්නෙත් නැහැ. එයි දැන් ආවේ කියන්නෙත් නැහැ. ආවට පස්සේ ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන්. රිංගන්නේ නැතුව අභිවදනය කරන්න කියන කතා කරන්නේ නැතුව අපි නන්දනය කරන්නේ නැතුව ඉතින් ඉල තිනවා මට ඕනනම් භාවනා කරගෙන යන්න ඉඩ තිබුණා. ඒ මගේ ඕන කරලා බලන්න අතර කරා. ඒක නම ඔල ඔල කම කියන්නේ. මොඩි කියලා කියන්නේ. ඉතින් යන පස්සේ නිසා මොඩි කියන එක සිංහලෙන්. ඉතින් කොට මොඩි කියලා කියන්නේ. ඒකට ඉතර කැමති නෑ මම දන්නවා. ඒ වුණාට මොඩි කියලා කියන්නේ දැන් තියෙන අයියා කැමති. ඒකයි නරකකුත් නෑ ඉතින්. ඒ නිසා මේකේ කියන්න තියෙන්නේ මේ ඔක්කොම මේ වගේ වෙන දේවල් වල හේතු කාරණු හොයන්න අපිට අයිතිවාසිකමක් නැහැ. හේතු කාරණු හොයන්න ගියොත් අපේ ඥානෙ බඳි අපිට වග වෙන්න පුළුවන් නම් අපිට හික් වෙන්න පුළුවන් මේ මතින් අලුතෙන් කර්ම රැස් නොකරමින්. ඒකත් මාව ඇදගෙන යන්නේ මට මේ ඉඳ දීලා නෙවෙයි මට අවස්ථාව දීලා නෙවෙයි ඇදගෙන තරහ එන්නේ මට නොකිය. කැමැත්ත එන්නේ මට යන්නේ ඒක දකින්න පුළුවන් නම් මේ මමද මේ පිටින් ආපේ ගන්ද ඇයි මේ ඔක්කොම හිතලදී මට මේක විතරක් සජීවීව පේන්නේ ඇයි මේක විතරක් අහන්න ඉන්න කියලා බැලුවොත් ඒක මහ පුදුමාකාර දෙයක් ඒකට කියන්නේ ස්වභාවික වර්ණය natural selection ඒක the blink ඔක්කොම දකින්නකොට මට එක්කෙනෙකුට ටක් ගාලා හිත යනවා එයා දන්නේ නැහැ මම දන්නේ නැහැ මොකද කියලා දන්නේ අන්න එතකොටම දැනගෙන මේ මනාපමනාප දෙකෙන් ඔක්කොම අමනාප වෙලා එක්කෙනෙකුට මනාපමනාප මනාපමනාපයෙන් ඔක්කොම පැතිරෙලා මේ එකකට මගේ මනාපයමයි කියලා දැනගන්න පුළුවන් නම් ඒක මනුස්ස මනසේ තියෙන ආවේනික ලක්ෂණයක් නැත්නම් අත්‍යන්ත ලක්ෂණයක්. මට විතරක් මේක ආගෙත් ඇති. ඊට පස්සේ ඒක දිගේ විතරයි කතන්දරය. ඒකවල තව ලක්ෂිකුත් එකක් වෙලා අපි ගණන් ගන්න තෝ අතහැරලා වෙනවා දන්නේත් නැහැ. නිසා ඉතිහාසය කියන්නේ මොන කුණු හරි පැද්ද කියලා හිතන්නේ. කවුරුර එක පිස්සේ කූට තේරිච්ච දේ ලියනවා. ඉතින් අපි විභාගෙට පාඩම් කරලා ඉතිහාසයේ ලකුණුත් අරගෙන පාස් වෙනවා. කිච්චු වර්ගන ප්‍රපංච කියලා. අනිදාසල හැතලම මේ අපි හොඳ මනාප දෙයක් එන්නුවා. ඒකට අපි සම්මයක් වෙන්න පුළුවන්. සමනාප දෙයක් එන්නවා. ඒකට ඒ අනුව ඒකට බුද්ධ ඥානට පොඩි අස්සසිල්ලක් කරනවා. ඒ මතුවෙන මනාපේ හෝ අමනාපේ. දැන් මේක මට දමල ගහලා යන්න හිතුණානේ. ඒ මනාපේ අමනාපේ ඕලානිකම් පටිච්චසමුප්පන්න සංකතම් කියලා. ඒක ඉතාම ගොරෝසුයි කියලා කියනවා. සදාතේ තියෙන මිනිසල් තිබුණේ දැන් ආවා. ගුරුසෝට මේ. අනිත්‍ය සම්පන්න කල්ලාතු ලකුණක්වත් පෙන්නන්නේ නැහැ. එතන සංස්කරණය වෙන්නේ. ඉතින් ඒකෝට අපි නිකන් වැවක පාවෙන මේ පෙදපාසි ටිකක් වගේ සල්විනිය ටිකක් වගේ කොයි අතට පාවේද කියලා අපි අපිට කියන්න බෑ එන උලගියත් යනවා. අන්න ඒක දැකගත්තා නම් මුගතෙනෙක් හිතන අයට පෞරුෂත්වයට හානි කරනවා කියලා නැත්තම් පෞරු ඇත්තටම කියනවා පෞරුෂත්ව කියන්නේ ඕක තමයි. මේ හිතියද මේක ඇතුලේ මට කිසිම පාණයක් නැහැ. අචනවල පාණයක් නැහැ, ක්‍රියාවේ පාණයක් නැහැ, අදුගාන හිතිවල පාණයක් නැහැ. ඉතින් ඒක මේ වගේ ගැඹුරින් අල්ලගත්තොත් මම ප්‍රකාශ කරන්නේ නැහැ මම සුද්ධවන්තයෙක් නැත්තම් මට වැඩි ඔයා සුද්ධයි මොනක් කියන්නේ බෑ ඔක්කොම ඒ වෙලාවේ එන දේවල් මිස අපි දැනගන්න ඕනේ මේ වගේ අමලි අකටයුතුකම් අසාධාරණ කාණේ නැත්නම් අධ්‍යාපන වෙනකොට මනාපමනාව දෙකට නොවැදී වැටෙනවා නම් දැනගන්නකොට දැනගන්න පුළුවන් ඒක හරිම ගොරෝසු මතුවෙන දෙයක් සම්පටිච්ච සම්පන්න මතුවෙන දෙයක් සංකතව එන දෙයක් කියලා දැනගන්න පුළුවන් නම් අපි සතියෙන් ඉන්නකොට මොකද වෙන්නේ කියලා හිතන්න හිතේ මරණ මොහොතේදී මොකද වෙන්නේ කියලා කියන්නේ හිතේ අපි කොච්චර පින්කම් කරන් හිටියත් කොච්චර අම්මා තාත්තට දායක වෙලා හිටියත් මරණ මොහොතේ මොනවද අහිද මොකක් අල්ලයිද කියලා. ඉතින් ඒක දැන් කල්ලාතුව මෙන්න මේකයි පුතේ වැඩේ කියලා ළඟට මේ චිත්‍රාකාරයෙන් නිරූපණය කරලා පෙන්නන එක බුදු කෙනෙක් නොවිති ඉඳ සතිමත් නොවෙන්න මේ වගේ සාකච්ඡාවට නොගන්න කොහොමද යන්නේ? එක එකට ඔක්කක් තියනවාද? එහෙම ඡාරයක්. ඡාරියාවක්. නැති බව පිළිගැනීම බය අඩුකමක් නෙමෙයි. ඒක ප්‍රකෘතිය. ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ මෙහෙම සූදානමක් නැති සතිය නැතුව විස්තර කරන්නේ නැතුව අපි මනුස්ස ජීවිතයක් ගත කරලා මරණ මොහොතේදී නැත්නම් කාලයක් කමියක් වෙච්ච අපි ගන්න තියෙන මොන තරම් තක තීරත පරිිත අමනෝඥද වටින දෙයක් වගේ මේකට තමයි. අම්මනම් හරි තක තීරු කරවල අන්ධකාර දේවල් ඊට පස්සේ ඒක ඒක සාධාරණ ඉදිරියට කරන්නේ උක උඩ තියාගෙන නටලා කෑ ගහන කියනවා. ඒක උනේ මේම නිසා මේම නිසා කරනකොට කිසියම් චාරයක් නැහැ. අන්තිමට ඒක කරන කියන්නේ ගියාම දාන්න පස්සේ එක කීපු වටේ වහන්න පස්සේ 100ක් කියන්නේ. අපි මෙතනදී එමනේ අපි මේක ප්‍රසිද්ධ කරනවා. අපි ප්‍රසිද්ධ උසාවියේ ප්‍රකාශයක් කරනවා. එතකොට මේ වැරදි වෙච්ච එක නෙවෙයි අනික් කටට කමට අනිකම සුද්ධ වෙනවනේ. දැන් නැගිටලා ගිහිල්ලා බඩේ ලියන්න වගේ හිතනවා මම. බඩ පොල් වෙලා එනවා. අකෝ මටත් මේ මොලක් මේකන වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අනිත් දවසේ කියන්නේ මෙව එළියට එන තරමට හොඳයි. නැත්තම් මේව ඇතුලේ රහුව බැඳෙනවා. මේවා මන්දි විදිනවා. ඒක නිවල ඉතින් පිළිකාවක් වශයෙන් එහෙම නැත්නම් මිනිමැරමක් වශයෙන් නැත්නම් ජීවිතය නසා ගැනීමක් වශයෙන් ඉලිලා කියනවා. එතකොට තුලේ දැන් නෑ මේක නිකන් අපි සයිකෝ ඇනලිසිස් එකක් විදියට එහෙම නැත්නම් සුවම් විවේචනයක් විදියට අපි තවත් භාවනා කරන කෙනෙක් ඉස්සලා හෙලි කරනවා. ඉතින් සාසනයක් නැත්නම් මොකද වෙන්නේ කියලා හිතන්න. බුද්ධ සාසනයක් නැති කාලේ අපිට භාවනා කරනකොට වගේ දැනකට ආවනම් අපිට කෝ මේ මැප් එක නැහැ නේ අපි ළඟ. ඇනලයිස් කරගන්න බෑ. ඉතින් මොකක් හරි තීන්දුවක් ගන්න ජානිකටේ තියා භාවනා කරන කෙනෙක්ල යා කියන දෙයට වන්නේ. ඔක්කොම අන්ත පරම්පරාව. මුලින්මත් යන්නේ අන්දයා. කන වැලල්ලා නැහැ අන්දයා. අපි මෙතනදී ෆිනිෂ් එකට යන්නේ. අපි කියනවා මේක වෙච්ච කර්මයක් වෙන්න කියමුකෝ. ඒක මතින් අලුතෙන් කර්ම රැස්න කරගන්න එක තමයි අපේ තියෙන උපරිම දක්ෂතාවය. එහෙම නැත්නම් හික්මීම කියලා කියන එක කායයක මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි මේක කියන ප්‍රඥා ශික්ෂා. කාය මතනින් කරන හික්මීමක් නෙවෙයි මේක. ජීවන්නත් කරන්න කරන හික්මීමකුත් නෙවෙයි. එහාට ගිහිල්ලා ඉතින් නටන දුන්නා රැක මෙයා යම් යම් දේවල් වලට මනාපමනාව වහනවා. අන්න ඒකෙන් කිය හැකි මම මොන වගේ කෙද්ද කියලා. යන තාලෙන් කේල්ලා ගන්න දැනන්නේ මේක පොල්ලා ගන්න දැනන්නේ කියලා කොනා යන තාලෙන් කිය හැකි. ආන්න ඒක දැක ගන්න තියෙන මේ චීන කන්නාඩිය. ඒක දැක්කම තියෙන මේ දර්පණය තමයි අපි සතිමත් බලන්නේ බලන් ගන්නෙත් නැහැ කියනවා වෙන කවුරු හරි පාකිය. කීම කාරේ පුදුම මේ උත්තරයක් ඕනේ ප්‍රශ්න විග්‍රහ කිරීමම උත්තරයක් කරනවා. වැදගත්ම දේ තමයි ඒවා වෙනකොට විනිශ්චයක් නොකර. ඒක නැත්නම් ඒක පටලවා ගන්න නැතුව. කතන්දර ගොතන්න නැතුව that too will pass away. ඒකත් ඔයයි. තවත් විලක් ඒ pass away යයි කියලා යනකොට මේවා පිළිබඳ දැරීමේ ශක්තියක් තියෙනවා නේද? දැන් සම්මිතියල දරන්න පුළුවන්. මේක දරන්න බෑනේ. දැන් පොදු වෙනවා ටික දවසකින් මේ මට්ටමත් දරන්න පුළුවන්. ඊට පස්සේ තව මට්ටමක් වෙනවා. ඒකට අපි සයිකොලොජිකලි පර්සනැලිටි එක ඩෙවලොප් වෙනවා. මේව ආවට රියැක්ට් කරන්න යන්නේ නැති වෙන්න නැති වෙන්න අපි ළඟ මේ ඉමෝෂනල් ලිටරසි එකක් ඩෙවලොප් වෙනවා. ඉමෝෂන්ස් එනකොට ඒක පිළිබඳ දැනීමක් එන්න පටන් ගන්නවා. ඒක මටයි කියන්නේ මනුස්ස මනසටයි කියන්නේ. අපි ඇත්තටම මේ ඒ පිළිබඳ දැනීමකින් තොරව අනුන්ටත් උපදෙස් දෙනවා. අපිත් පඬිතු කියලා එකක් ඉන්නවා. මොනවායි අසරණ. ඒක එලිකරපේක හොඳයි. ඒතරට තේරුණාද කියලා මම අහනවා. ආ තේරුණ දෙය කියපන්කෝ. අල්ලන්න නැතුව කරන්න බෑ. අහුවෙලා ඉවරයි. වැඩේ වෙනකොට දැනගෙන ඉවරයි. අපිට තියෙන රියැක්ට් නොකර ඉන්න එක. ඒ අල්ලගන්න එක මගේ හිතේ තියෙන ජඩලතිය. ඒක මට කිසිම පාන්නේ නැහැ. අල්ලනවා. අල්ලුවාට පස්සේ ඊගාවට මම ඊට පස්සේ මම කරන දෙයට මම වග වෙන්න. එතෙන් තමයි මගේ වගකීම ඉන්නේ. එතෙන්දී මට මේක මේ අපිට දැන් මනාපයක් පහළ වුණා. මට අමනාපයක් පහළ වුණා. ඊට විල්ලත රූපයක්ද නෙවෙයි. රූපගත ගන්ධ රස ස්පර්ශ මොන හරි දෙකින් මට මනාපයක් පහළ වුණා අමනාපයක් පහළ වුණා. නැත්නම් උප්පන්න මනාප උප්පන්න අවනාප උප්පන්න මනාප මනාප කියන. අනේ එතන આવු වෙනවනේ. දැන් මම කොමිට් වෙන දැන් ඒක පොරදාන්නේ. ඒක යම්මට්ටමන කොහොර ගැටලා කියලා ඉතින් ගිහිල්ලා ඒ දැනගෙන කමක් නැහැ. ඔතනින් හරි බ්‍රේක් එකක් දාපන් ක්ලච් කරගනින්. ඕක කඩාගෙන යන්න දෙන්න එපා. කියලා එන්නේ එන්නේ අපිට මේක එනකොටම අල්ලගන්න පුළුවන් තැනට එනවා. ඒක එක වතාවකින් වෙන්නේ නැහැ. කොච්චර හිමීට වුණත් ඒක තමයි අපේ පෞරුෂත්ව වෙනස් වෙනවා කියලා කියන්නේ. අපේ රුචියත්කම් වෙනස් වෙනස් වෙලා බුදුහාමුදුරුවෝ අපිව හදනවා. හදන්නේ මඩට දාලා පාදලා කුඹුර හාන ගමන. කොට ඉඳගෙන මේ ලෙක්චර් රූම් එකේ ඉඳගෙන යකන්ජ රූම් එක නෙවෙයි. වැඩේට දාලා පෙන්නලා දීලා තියෙනවා. මේ එනකොටම දැනගන්න පුළුවන්. උපන්නමේ මනාපං උපන්නමේ මනාපං උපන්නමේ මනාපමනාපං සංචකෝ සංකතං ඕලාරිකං පටිච්චසම්පන්න ඒක ගුරුසුයි ඒක එතන හටගත්තේ පෙර ලක්ෂණ පෙන්වන්න නැතුව සකස් වෙච්ච දෙයක් කියලා දැනගන්න පුළුවන් ඒකට සුද්ධ වශයෙන් කියතයි යොත්සමස්කාරය එහෙම නැතුව අපි ඔය සම්ප්‍රදාන කුල කල්පනාට කියොත් කල්පනා දිගේ අපි වැලක් දිගේ යනවා වගේ යනවා පුතුමාකාර කතන්දර කරා තන්නේ කරා යොෂමස්කා තන්නේ කර සම්පප්පලා තන්නේ කර ගෙත්තම් පන්නම් කතන්දර අද ලෝකෙ මේ තාක්ෂණය දිනුනේ දිනුනේ IT එක වැඩි වෙන වැඩි වෙන ඒවට තතු වෙවිලා තියෙනවා. පිස්සු පියාට දොඩන දේවල් ලෝකෙ පිළිගන්නවා. දන්න කෙනෙක් නම් කියන ඔතනින් ඔය නඩ කරපන් ඔය ගියාට කමන්නේ කොමිට් වුණාට කමන්නේ මම ගියත් කමක් නැහැ නතර කරලා ආපහු වෙන්න පුළුවන් ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා මම හිතේ පොතර උපේක්ෂා සම්පත් ගන්නකද මේක ආපිලා ඉඳලා මම යකා වෙලා මේ නඩ නැතිලා ඉඳලා ආපහු කොච්චර වෙලා යනවද Taman හිතපු අර නිවිච්ච සත්‍යයටපත් වෙන්න කියන එක තමයි අපි භාවනා දිනුවා කියන්නේ ප්‍රශ්න නොයෙම නෙවෙයි ප්‍රශ්න වලට අපුල ගන්න නැතු එකක් නෙවෙයි ඇවිදින ඇදිලා යනකොට දැන් දැනගන්න ඕනේ දැන් අවුලා. එතන ඉඳලා හෝ නැවතත් ඒ හිතවිල්ල එන්නේ ඉස්සර තිබුණ මානසිකත්වයට යන්න පුළුවන් හැකියාව 100%ක්ම විවෘතයි. ආ මේක සංකා බලන්න නම් මේකට පශ්චාත්තාප වෙන්නත් එපා. මට මේ හිතේ නොයවා කියලා හිතන්නත් එපා. අපරාධ පැටලුණේ කියලා හිතන්නත් එපා. ඔක්කොම දෙවි මට අහු වෙන්න පුළුවන්. ඒ වගේ උත්තරයක්ද බලාපොරොත්තු වෙන්නේ නැත්නම් උත්තර නිසා කරකොලක් ඇති වගේ වෙනවා. ආනාපානෙ හිත දාන්න පුළුවන්, කායට හිත දාන්න පුළුවන්. ආරක්ෂක දෙයම තමයි ඉන්නේ ඉරියව්වට හිත දාන්නේ. ඒ කියන්නේ අර වේගය කැඩුවා. ඊට පස්සේ ඕන ආනාපානෙ වගේ සියුම් අරමුණට යනවා. නිකන් සාමාන්‍යයෙන් ඉන්නවා. ඒකට මුදෙන්ස කියනවා ඒකත් සම්පතන් ඒකත් පරිතයි නැත්නම් උපේක්ඛා. අනේ සාන්තේ ප්‍රණීතේ නම් ඊට ඉස්සල තිබුණු උපේක්ෂාව. ඒක ගණ්ඩ දෙයක් නෑ උපේක්ෂා කියන්නේ බිඳුව. දැන් නෙගටිව් නේ ඉන්නේ. නෙගටිව් ඉඳලා බිඳුර ගන්න පුළුවන් නම් පරෝපදේශ රහිතව බුදු වුණා. එහෙම මේ මේ උස්නගේ වාසපැත්ත තරංගක් මොලයක් තියෙන කියලා හිතනවා. තිබුණේ ඒක හරි ඒක ඉතින් අපිට බැලන වැඩ නෑ. අපි ඔක්කොම එතන තමයි ඉන්නේ. අනිත් දවසේ යම් වෙලාවක උණුගේ වාසපැත්ත තරංගක් මොලයක් තියෙනවා නම් බුදු කෙනෙක් ඉඳලා අපිට වෘදින වෙනවා නම් ඔය වගේ තක්කු මොක්කු වෙලාවේදී යන්නේ අපි ආපහු වෙන අර සාන්ත තැන හිත පිහිටුවම ඒක තමයි අපේ නෝම එක ඒක තමයි අපි මධ්‍යන්නේ ඒක ලොකු මේ ටැග්ගක්වත් ස්තුතියක් අස්නේ නියුට්‍රල් දැන උපේක්ෂාව මේ තිබුණ නෙගටිව් එකට වැඩි ඒක හොඳයි ඒකෝන තේරෙන පටන් අර ගන්නවා මේ සියල්ලම මනෝකෝබංගමයි මනෝ සෙට්ටයි මනෝමය අපි හිතන මේ කවුරු හරි කෙනෙක් දාලා එහෙම නැත්නම් මේ හුණියම් කරලා ඒ තේරම වෙන්නේ අර අජිතකමකට. ඒ තේරම වෙන්නේ ඉන්ෆීරියොරිටි එක. නෑ කවුරක්වත් නෑ මම්මයි. කියලා පිළිගන්න පුළුවන්කම පුදුමාකාර පෞෂත්වයක්. ඒ ඒ වෙනකොට බුදුන් කෙරේ පාතින ශ්‍රද්ධාව මේ ප්‍රසාද ශ්‍රද්ධාව නේ වැඩ කරලා අන්තිම තැනකට ගිහිල්ලා තමන් විසින් තමන් ගලවගෙන අනේ දැනුත් මේ මෙතෙන්දි බුදුහාමරමට උදව් කරනවා නේ කියලා ඇති වෙනේ ශ්‍රද්ධාව බොහොම ඕකප්පන ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුහාර අපිට දීලා තියෙන නිකන් සාදු කියලා වැඳලා ඉන්නකොට ශ්‍රද්ධාවනේ ක්‍රියාශක්තියක් තියෙන්නේ. ක්‍රියාශක්තිය ක්‍රියාත්මක වෙන්න වෙන්න ඒ කෙනාගේ නිකුත් වෙන good vibration එක පවා අනික් කාට සාපිදාගයි කියලා කියනවා. දැන් භාගවත් ගහන්න යන්නේ නැත්නම් කාටවත් කියන්න යන්නේ නැත්නම් ඔබ කෙරුවා මේක. මට පුළුවන් මට මේක බේරගන්න. ඉතින් අද ලෝකෙ 50කට අඩු ප්‍රමාණයක් ඒ තරම් මානසිකත්වයක් නැහැ. ඒ වෙනකොට පිස්සු වහකනවා සයිකියාට්‍රිස්ට් ළඟට යනවා කවුරු හරි මරනවා ඒ තරමට පිස්සු. ඒ නිසා අපි මේක එකක් එකේ දෙයියක් මේක ඉගෙන ගත්තොත් ඒ ලැබෙන සාන්තිය මෙතකයි කියලා හිතන්න. අපි යන ඊගා ප්‍රශ්න. ගෞතම මහන්සේ විපස්සනාව යන කුමක්ද? පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ ආනාපානසත් භාවනාව විපස්සනා කරන්නේ කෙසේද? තුන්වෙනි ප්‍රශ්නය ඔබ වහන්සේ උපදෙස් දෙන පරිදි කිසිවෙක් කිසිවක් නොකර සිත දෙස බලා සිටීම විපස්සනා ලෙස ක්‍රියා කරන්නේ කෙසේ? හතරවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාවෙන්ද විපස්සනාවට යා හැකිද? පස්වෙනි ප්‍රශ්නය සක්මන් භාවනාව නිවැරදිව වැඩෙනවාද දැනගන්නේ කෙසේ? තේරුම් ගන්න. මේකේ නා සතිය කියන්නේ මොකද්ද කියන එක වර නැගුවොත් මට උත්තර පාන තියෙනවා. විපස්සනාත් නෙවෙයි, භක්මනත් නෙවෙයි, මොකක්වත් නෙවෙයි. Taman සතිය කියලා දැන් අඳුනගෙන තියෙන දේ ගැන පොඩ්ඩක් මෙලියක කරන ගන්න කිද ආරම්භක දේශේවාසී තමන්ගේ කියලා දෙන එක මට අයිතිවාසිකමකුත් තියෙනවා. මොකද කම්කාන් සුද්ධ කරනවා කියන්නේ කම්කාන් දෙනවා කියන්නේ ඒක දෙන එක. කැමැතිද මේ දීපේකන ප්‍රභාවට ඉදිරිපත් වෙන්න නැත්නම් ඉදිරිපත් වෙන්න අකමැති නම් මම ඉල්ලන ඔය ප්‍රශ්නේ මෙහෙට අහන්න ඉස්සල්ලාම Taman සතිය වර්ණ කරලා දෙන්න. දන්නේ නැත්නම් සතිය කියන්නේ මොකක්ද කියලා අහන්න. ওই ප්‍රශ්න එකකින්වත් වැඩක් නැහැ ඒක දන්නේ නැත්නම්. ඒක දන්නවනම් ওই ප්‍රශ්න පහටම උත්තරේ ඕක ඇතුලේ තියෙනවා. ඒ නිසා ඔයගේ ප්‍රශ්න වලට මම කරන්නේ ආරම්භක දෙයකට ගන්නවා. සතිය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න. නොදැන කට්ටිය ලකුණු තමයි වෙන්නේ. සතිය කියන කෙනා ඕව ප්‍රොමෝට් කරන්නේ. ඒ නිසා දන්නේ නැත්නම් සතිය කියන එක දැනගන්න නැත්නම් සාකච්ඡාවල සම්බන්ධ වීම සඳහා තමන් දැනට සතිය කියන්නේ මොකක්ද කියන එක වර්ණනා ගන්න. ඒකට ඒ සතියට දෙන වර්ණ කීම හරහා උත්තර පහම තියෙනවා ඒකදී. මේකයි ඉතිපත් වෙන කැමති නැත්නම් අපි ඒක කල්දැනීමක් කරනවා. හිත වෙනකොට මේකට කර්මා කරලා මේ කැලලත් ඇතුළ යන්න නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරියට කටයුතු සතිමත් කිරීමට මම උත්සාහ ගන්නා විටදී ඇති වූ අත්දැකීම් හරහා ගැටලු කිහිපයක් මතුවිද. යම් කාර්යයක් සතිමත්ව ආරම්භ කර එම කාර්යය තුළ ඒම කාර්යය අවසන් කරේ. ඒ පුරාවට සතිය පැවතී. මේ බොහෝ දුරට හැඟුණේ ක්‍රියාදාමයක් සේ පමණි. එයට කැමැත්තක් හෝ අකමැත්තක් යන හැඟීමක් දක්නට නොන නොමැති විය. තවත් පිටතදී එසේ සතිමත්ව වැඩකිරීම ආයාසයෙන් තොරව පැමිණියා ඊට සමගාමීව චිත්‍රපටයක්සේ එය තුළ පවතින යම්කිසි ධර්මතාවක් පෙනෙන්නට පටන් ගන්නවා. මෙම ක්‍රියාවන් දෙක එකිනෙකට සමපාතිකව පවතී. තෙවන අවස්ථාවක් ලෙස යම් අවස්ථාවක් ලෙස මම දින නිම නිම කරන් පසු ඉදින කර ක්‍රියාවන් ගැන සිතා බැලූ විට යම් ක්‍රියාවක් සිහියට නැගුණද තවත් ක්‍රියාවන් සිහියට නොනැගේ. මේ අවස්ථා තුන අතර මාගේ සතියේ විවිධ ස්වરૂප අවබෝධ වූ නිසා මෙහි වඩාත් වැදගත් අවස්ථාවේ අත්දැකීම කුමක්දයි දැන ගැනීමට කැමැත්තයි. ඔබට නිරෝධ කියන්නේ ඉස්සෙල්ලම කියලා තියෙන මම සතියෙන් යමක් කිව්වොත් ඒක මේ මල් මලක තියෙන තවත් මලක් වගේ නැත්තම් ඒක ක්‍රියාවලියක් වශයෙන් වැඩිනවා. සතියෙන් කරන ක්‍රියාවල දෙකක කිසිම තාරාතිරක් වෙනසක් නැහැ. එකම තමයි. පක්කයව මෙහිවිලා පක්කදුව සතියෙන් කරන දෙකම එකයි. ඒ නිසා සතිය ඔක්කොම දේවල් සම්මට්ටම් කරලා. ඉතින් ඒක තමයි කියන්නේ ඒකාකාරී කරලා. නිසා කොයි වෙලාවකරි සතියෙන් යමක් කරුවා නම් කරනකම් හරි ආශාවක් වෙනවා නේ මේ වැඩි සම්පූර්ණයෙන්ම සතියෙන් කෙරුවා නේ කියලා කරපුව ගමන් මේක ඔක්කොම දැන් බින්දුවට බහලා ඉවර වෙලා යනවා. ආයි මතක ඉතිච්ච දෙයක් අර මතක තියාගන්න දෙයක් නැහැ. ඉතින් දවසක් ගත කරයි කියන සතියෙන් තවත් දවසක් නාටි වෙච්ච එක ඉතර වෙලා තියෙනවා. මොකක්වත් ඒ කියන්නේ මේ මතක තියාගන්න දෙයක්වත් අස්කරන දෙයක්වත් නැත්තේ. ඒ නිසා සතියෙන් වර එකට යනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා. හිත පවතින ගොඩාක් වෙලාවට මධ්‍යම තලයේ ගෝ ඉහළ පහළ යන්නේ අඩුයි. එතකොට මතකෙට තියෙන දේවල් අඩුයි. මේ ඉහළ පහළ දෙකේ තමයි ආතතිය තියෙන්නේ. අධික අන්නාවේ අධික ද්වේෂය තද ආතතියක් තියෙනවා. සතිය යනකොට නිකන් ඇන්දරේ ඉරක් අඳගෙන යනවා වගේ තිබුණා මිසක් ආතති කර තත්ත්වයක් නැහැ. සිද්ධි බහුල නැහැ. ඩ්‍රැමැටික් නැහැ. ඒ නිසා ධර්ම කරුණිය කැමති නැහැ මේකට. කිවලන්න ඕනේ මේ ඉවෙන්ට්ෆුල් ලයිෆ් එකක් නෙවෙයි. ගෝගෝ ෂෝ එකනේ. සතියෙන් කරන ඔක්කොම මට්ටම් කරලා. දෙක කියනවා එතකොට තේරෙනවායි කියලා කාරණා ඒකට කියනවා සම්පජානන කියලා. හොඳට සතියෙන් වැඩ කරන යනකොට සතිය ඇති කර දෙන මේ සම්මකාමී ත්‍ස්ති තුල හරි වැරදි තේරෙන්න පටන් ගන්නවා. අම්මා අප්පා කියපු හරි වැරදි නෙවෙයි. පොතේ තියෙන හරි වැරදිත් නෙවෙයි. ආගමෙන් කරන හරි වැරදිත් නෙවෙයි. අපි ජීවත් වෙනකොට ෆ්‍රික්ෂන්ලස් ජීවත් වෙන්නේ කොහොමද කියන්නේ? හරි වැරදි කියන ඇඩැප්ට් වෙන්න පටන් ගන්නවා. ඒකට සම්පජානන කියනවා. එතකොට අපිට පිට ඇති කරන්න තියෙන සතිය විතරයි. සම්පජන්‍ය නිකන් එන්ටර්පොන්ට් එකක්. අපි ඉන්නකොට සම්පජන්‍ය ඉබේම ඇවිල්ලා එතන පළපතියක් වෙනවා. ඒක මේ ඉදිකට යනකොට පිටිපස්සේ නූල යනවා වගේ. ඒක තමයි වැදගත් කොටස. ඒ ප්‍රභූරය එන්නේ නැහැ සභාවට සතිය නැතුව. සතිය උඩට බලේ සාහවු කරලා කරපු ගමන් සම්පජන්‍ය ඇවිල්ලා කියලා දෙනවා. මේ ජීවිතේ හොඳ නරක කියන්නේ මේකයි. ඒ අම්මා අප්පා කියන දේවල් නෙවෙයි අම්මලා අප්පලාට මෙලෝ දෙයක් තේරුමක් ඇති කර කියන්නේ. ඒගොල්ලෝ හිතානේ ඉන්නවා අපි මේ දරුවෝ හදන්න අයිතිවාසිකමක් තියෙනවා අපි පොරවල් කියලා. නැති ඉතින්. එක්කෙකුට නෑ එක්කෙකුට නෑ. ඒගොල්ලෝ බොහොම ආදරේ කරන සංස්කාර තිබුණාට දරුවෝ සුබ සිද්ධිය කියන්නේ අම්මලා තාත්තලා රෝග සිද්ධියවත් හොඳලා දන්නේ නෑ. ඒක පන්ති කාමරේ ගියාම කිසිම ගුරුවරයෙකුට දැනෙන්නේ නැහැ. මේ මේ ගුරුවරුන්වත් දන්නවා. දැකපුවාම ආන්නේ කී දෙනෙක් අමාරු දාලා තියෙනවා කියන්නේ. මේ කියන්නේ ඔක්කොම මේ කාගෙද ගොතක් කරගෙන නිකන් තමන්ගේ තේ වගේ ඔක්කෙන් දෙන්න හදලා. පොතක තියෙන එක මොනවද කියන්නේ. ඉතින් අර අහන එකත් වර්තමානයේ නෑ, කියන එකත් වර්තමානයේ නෑ. මම මේ සම්පජඤ්ඤයටදී උගෝක් වෙනස්. එයා එතනින් මතුවේ. ඉතින් සම්පජඤ්ඤේ එන්නේ නෑ. සම්පජඤ්ඤේ කියන ප්‍රභූරයා ඉන්නේ නෑ. සාමේ නැත්තම්. එහෙම නැත්තම් සතිය ඇවිල්ලා බලේ පිටවල නැත්තම්. ඉතින් සතිය පිටුලා සතිය ආරාධනා කරන ආරාධන කරන්න ඕනේ නැහැ. සම්පජාඤ්ඤය එනවා. ආවට පස්සේ ඇවිල්ලා දෙන විනිශ්චය තමන්ගෙමයි එන්නේ. ආය කාටවත් ඔප්පු කරන්න ඕන කමකුත් නැහැ. ඒක ඒයින් හටගත්ත දෙයක්. ඒ සති සම්පජාඤ්ඤය එනකොට තේරෙන පටන් අර ගන්නවා. ඒක පුතුම විවේකයක් තුළ විතරයි සිද්ධ වෙන්නේ. මේ ටාස්ක් ෆෝස් එක ඇතුළේ ටෙන්ෂන්ලි මට අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ යනකොට සම්පජාඤ්ඤය බලාගෙන නැහැ. එන්නෙම නැහැ සම්පජාඤ්ඤය එන්නෙම නැහැ. ආතති ගන්නවා. දැන් සම්පූර්ණ සාමයේ තියෙනකොට. ඉතින් අපි උපරිම උත්සාහ කරනවා උච්චාවිත තත්ත නැතුව මැද තලයේ ඔහේ ඉන්නේ ඒකට අකම්මැලි ජීවිතේ. මේ ඒකාකාරී වෙයි. මම ඒකට පොබෝර ඇවිල්ලා කියලා කියනවා මෙතනදී හරි ලේසි. වතුර චම්පත් වුණාට පස්සේ ඡායාව පේනවනේ. වතුර කැළඹුණාට පස්සේ අපිට කියන්න බෑනේ මොන බලන්නද වැදුවට පේන්නේ කඩ කඩ. ඉස්සර වතුර දැම්පත් වෙනවා. ඉතින් ඒකවල තේරෙන පටන් අර ගන්නවා මේ සතිය දුන්නට පස්සේ සම්පජාඤ්ඤය Taman කට පැමිණීම අතින් අපිට සමාන අයිතිවාසිකමක් හැම කෙනා ගාම තියෙනවා. ධාරාතිනම් ඒක නෑ. මේ සතිය කියනකොට සම්පජාඤ්ඤය මේ ස්ත්‍රී පක්ෂේ විතරයි, පක්ෂේ විතරයි, උගත් අයට විතරයි, පොහොත් නුගත් අයට විතරයි. පොහොත් ඒව මොකකටවත් මායි කරන්නේ නැහැ. ඒ නිසා අපි සම්පජාඤ්ඤය යම්තනක දෙන්න ඉදිකටයි මුලයි වගේ වැඩ කරනකොට ඒ මොහොතේ විතරයි අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම හීනෙක ඉන්නේ. අනික හැම වෙලාවෙම ආංශික ජීවිතයක් තියෙනවා. අනික ලගේ හීනෙක ඉන්නේ. ඒ නැත්තම් වෙච්ච දෙයක් ගැන කතාවට වෙවි ඉන්නේ. කිසිම ඉදිරි ගමනක් වෙන්නේ නැහැ. සති සම්පජන්‍ය කොයි වෙලාවෙයි කියන්නත් බෑ. ඒක නිකන් මේ අකුණු ගන්න වෙලාවක හද තියා බලනක පාට අකුණක් ගියා එච්චර එච්චරදී බලා හිටොප්පේ. මොහොතකට කරන්නේ පේන්නේ නැහැ. ඉවරනාට පස්සේ පේන්නේ නැහැ. ඒක හරිම ඉලෙක්ට්‍රික්. ඒක හරිම ඉම්ප්‍රූව්ඩ්. ඒක අකාලික දෙයක්. ඉතින් අද අධ්‍යාපන ක්‍රමයේ අපිට තියෙන ක්‍රමයේ ඒක සම්පූර්ණයෙන්ම අකල තියෙනවා. කිසිම තැනක ඒ වගේ වෙන දෙයක පුරුදු ධර්මයක් නැහැ. මම තාම උදාහරණ වෙලයි. තාලකේන දවසේ පැය 20 කරනකොට 55 විනාඩි ඔබිසු ගලනකොට ඒක විනාඩි 5ක් හතින් හිටපන්. ඊට සාපේක්ෂව සම්පදන්නේ. ආයෙත් තේරෙන පටන් අරගන්නවා මේ සම්පදන්නේ මට අයිතිත් නැහැ. ඒකේ හේතුඵල ධර්ම නිසා එන එකක්. හැබැයි මට සම්පත්‍ති කරගතියක් තියෙන එකට එන්න මට මනුස්සකමක් ලැබිලා තියෙනවා. හැම මනුස්සයන්ටම ඒකාකාර පොටෙන්ෂල් එකක් and possibility එකක් තියෙනවා. ඒක ආගම විසින් 100%ක්ම මකලා තියෙනවා. ආගම කියන්නේ මමයි උඹට දෙන්නේ. මමයි සුභසින් සුභාසින් කරන්නේ. මගේ වින්පෙක් කියලා දාපන් කියකයි ඒක සුභාසින් දෙන්නේ වැඩි. දෙයන්න මෙච්චර පළතුරු එක්කුයි දැන් 10 නෝට්ටුක අරන් ගියොත් ඈත ඉන්න කතා කරලා දෙයියනේ තිර තුන හතරක් අරගෙන ඇතුළටම අරගෙන යනවා ඒවා. රුපියල් 10 ගොල්ලක් පහල විතර දැනගෙන ඕලිමේ ගිහිල්ලා ඉවරයක් නැහැ. කොයි දෙයියත් එකයි කොයි පන්සලත් එකයි. කොයි ආගමත් එකයි. අපි සම්පජායෙන් මුන්නම දෙයක් නැතු තුමාකාර සාධාරණත්වයක් තියෙන්නේ. ඉතින් දෙවෙනි කොටසේ සඳහන් කරන්නේ මේ වගේ කරගෙන යනකොට නිකන් තේරෙනවා ඒ ඒ පරිසරයට ගැලපෙන මේක ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක නෙවෙයි ෆ්‍රික්ෂනල් පාත් එක කියලා. ඒක ගැටුමක් ඇති කරන ගැටුම නෑ ගැටුම නෑනේ අපි කියන කුසලතාව කියලා. ගැටුම තියනවානේ කුසලතාව නෑ. අකුසල. ෆ්‍රික්ෂන්. ඒක මේ මේ මේ ඉගෙන ගන්න දෙයක් වෙන්නේ. ඉබේම තේරෙන දෙයක්. ඉතින් දවස මේ වගේ ගත කරන්න ගියාම මේ තේරෙන පටන් ගන්නවා මේ අපි මේ ජීවිතේ හොඳම කාලේ අවුරුදු 5 ඉඳලා 25 26 වෙනකම් මේ ඉගෙන ගන්න තටමලා උත්තම සුන්දර කාලේ කොච්චර වණ කරගෙන තියෙනවද බඩගිනිමක් ගහලා ගඟට පනින්න තියෙනවනම් ඒ වෙලාවේ කැලේ කොලේ ගිහිල්ලා ගතපාන ගස්සස් ඉන්න තියෙනවනම් කොච්චර හොඳද අද මොකද වෙලා තියෙන්නේ බරපතල වැඩ ඇතුළු හිර දඬුවම් වගේ බලයන් ක්ලාස් රූම් එකට වාඩි වෙලා මෙල්ලේ ගහකට නැගිටපන් පිටින් ඉදි පිටින් ඉදි ආයෙ කෙනෙක් කෙනා ගාව දෙයක් වක් කරලා යන වරකට මොනවාරි අච්චාරුට මොනවාරි ආයෙ ඉඳ ගන්නවා ආයෙ යනවා ඉතින් මේ ගුණ වල බෙදන්නේ කාගේ වගේ පාක්ෂය ඔයගොල්ලෝ ඔක්කොම දන්න කතිය ඔක්කොම හොඳට විභාග පාක්ෂය කතිය එන්නේ මොකද්ද වර්තමානමුත් නෑ අපි තිබුණා ඇත්තටම අපි ළඟ තිබුණා හොඳ අධ්‍යාත්මික ක්‍රමයක් ලංකාවේ අධ්‍යාපන 100ක් නැති කරන්නේ බටහිර ක්‍රමයක් ඒවා හිතන්න එපා වැරදිලා කරපුවා කියලා. ඒවා සංවිධාන ආත්මකව කරපු කුමක් කරන්නේ. කනෝ කල්පින් හෙලියන. එකටවත් ඉඩක් නැහැ. ඕ yaadena දේවල් නෙවෙයි. yaadena දේවල් නම් අපේ පරිසරයට අපේ සංස්කෘතියට ගැළපෙන දෙයක් ඕන අපි ඉගෙන ගන්න. මේ කවුදෝ හදපු මධ්‍යම ආර්ථික්‍රමයක් ඇවිල්ලා මේකට පටන් ගියට ආගෙනවනේ. උණ්ඩ හරියට. උන්ට අපි එක්ස්ප්ලොයිට් කරන්න පුළුවන් අපි හරියට යස් කියනකොට නෝ කියන්නේ කරගත්තා. සරුවත් ජනන්තේ දුන්නේ ඒ ඒ ලෝකැලිටි එකට ගැලපෙන ඒ ඒ කෙනාගේ ඉම්ප්‍රොම්ප්ට් වෙන එකක්. ඒ හරි විචිත්‍රයි. එනිසා දාල පුරාම ලපින් ඉන්න ගියාම තේරෙනවා මොනම දැනුමක්වත් ඒකට අවශ්‍ය නැහැ. තමයි එන දෙයට හැඩ ගැහෙන්න පුළුවන් ගැති නිකන් හරියට මේ කෝප් එකට වතුර දැම්මට පස්සේ වතුර කෝප්පේ හැදී ගන්න. මේකට අවුහන්නන දෙයක් නැහැ. අන්නේ විදිහට නෝ හරිම අහිංසකයි ජීවිතේ. කවදාකවත් මට වැඩිය මෙයා ලොකුයි මෙයා පුංචි ඒක නෑ. සත්‍යමත් වෙනත් ඔක්කොම එකයි. අන්න එතෙන්ට යන්න අහිංසක මගේ මම අහිංසක මගේ නම් ඕනකමක් තියෙනවා. නමුත් මට අන්දලා අරූඪ කරලා තියෙනවනේ මම මේක. ඒ මම එයා කැමති. එයා කියන්නේ මම වන්නක් පුංචි. මම මෙයාට වැඩි ලොකුයි. මෙයාට වැඩි ලොකුයි මම අයියා. දැන් තාක්කයක තමයි හදන්නේ. ඒකට සතිය ගාමක දැනයක් පලාකට නෑ. arrogance එනවා. රළු කටු වතු නැති වෙනවා. ඒ නිසා සතියෙන් යන ගියාට පස්සේ තේන මේ නොමිලි ලැබෙන දේ පොටෙන්ෂල් එක කොහොමදත් හැම කෙනා ගන්න තියෙනවා. ඉතින් ගියාට පස්සේ අර අවුරුදු 40ක් 50ක් 60ක් 70ක් මේ ලෝකේ ජීවිත ජීවත් වෙලා වණ කරගත්ත කෙනාට සති සම්පජන්‍ය ආපු ගාම පොඩ්ඩක් වගේ අහිංසකමක් එන්න පටන් ගන්නවා. හැබැයි ඒකට සාදර වෙන්න ඕන නම් අවශ්‍යයි. ඒකට සාදර වෙන්න ඕනේ ඒකට අනුග්‍රහ කරන්න. ඉතින් අපිට වෙලා තියෙනවා මේ වැඩ වෙති නිසා සතිය වඩා ගන්න වෙලාවක් නැහැ කියන්නේ. මේ අනෙක් කක්කට ඒ කක්කට ආශ්‍රිතවත්ේ වල සැලසුම් කරලා එකක් වලට වෙලාව දාලා තියෙනවා. සතිය කරන් කියන්නේ ඒක වෙන්නේ නිකන් කාලේ නිකන් නාස්ති කිරීමක් වගේ. ඒව කරගෙන ඉඳලා නැහැ අපිට වැඩ තියෙනවා කියලා. කක්කාට බරියන්නේ. ඒක හරියට තේරුම් ගත්තට පස්සේ ආයෙ වෙන බබත් ගන්න ඕන නැහැ. ඉනා කාලජීවත් වෙන්න පුළුවන්. අපි දවසට කරන වැඩ. ඒ නිසා සත්‍ය පුරුදු කරාට පස්සේ අපි ඔක්කොම එකම මනසකින් විවිධ කයවල වලින් ජීවත් වෙන බවටපත් වෙනවා. එකම මනසකින් විවිධ කය වලින් ජීවත් වෙන නිසා අනික් කරන ඕනම කෙනෙක් කෙනෙක් තේරෙනවා. මේ වංශය මේ දේ කරන්නේ මේක නිසායි කියලා ආයේ. ඔතන ඉතන මාත්‍ර වැඩි කොහොමද? ආයේ ගිහිම නැහැ මේ ඔබට ගහන්න ඕන මොකට තෑගි දෙන්න ඕනේ මොකක්ද. ඉතින් සාරේ සතිය තුල තියෙන සමානාත්මතාවය ලංකාව වගේ රටක බුද්ධ ආගමෙන් කවදාවත් උගන්වන්නේ නැහැ. සතිය සතිය පදිනවල සති සම්පජාන්නේ එනවා කියලා කිව්වනේ. ඒකට ඒකට සාධක කරන්න කියලා කිව්වා. ඒකට හොඳ නරක තේරෙනවා. නමුත් ඒක නරකෙන් හොඳ එක ක්‍රියාත්මක කරන්න වීර්ය පමණද අවශ්‍ය වෙන්නේ. නෑ සම්පජාන්නේ ඇවිල්ලා හොඳ නරක තේරෙනකොට ඒක නිකන්ම එන්ඩවමන්ට් එකක්. ඒක කරන්න දෙයක් ඇති වෙන්නේ නැහැ. නෑ මම ක්‍රියාපත්‍යකදී වචන කෙලින් හරි ක්‍රියාවකදී හරි ඊට පස්සේ ඒක පස්සේ සිතුවිල්ල එතන ඊට පස්සේ වචනකට හරි ක්‍රියාවට හරි යනවනේ ඊළඟට ඒක ක්‍රියාත්මක වෙන තැනකට ඒතකොට එතන වැරදි පැත්තකට නොයලා ඉන්න අවශ්‍ය වෙන වීර්යය පමණද හික්මීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මෙතෙන්ට එනකම් නම් දැඩි වීර්යයක් අවශ්‍යයි සති සම්පජන්ණයට එනකම් සත් සම්පජන්ණය ආවට පස්සේ ප්ලේන් එක අඩි 100ක් උඩට ගියා වගේ ඕටෝමැටිකෙන් දාන්න පුළුවන් එතකොට පුච්චන තියෙන තෙල් පුච්චලා ඉවරයි. යා ඒරෝඩයකින් සරා. එතෙන්දි තමයි සත්‍ය සම්පජාන්නේ. සම්පජානට එනකොට අනික් සියලුම හේතු කාරණා ඔක්කොම බැලන්ස් වෙලා ඉක්ලිබ්‍රියම් එකට ඇවිල්ලා. එතකොට ඒක නඩත්තු විතරයි වුණ කරන්නේ. එතන ලොකු මැනිපියුලේෂන්ස් මැනියුරිස් මොකුත් නැහැ. ඒ නිසා වීර්යය එතෙන්ද යනකොට සම්පග්ගහිත වීර්යය තියෙන්නේ. ආරම්භ ධාතු වීර්යය නෙවෙයි. ආරම්භ ධාතු වීර්යය තියෙනවා ප්ලේන් එක බර කවලා හරි දැසලා මේවා කරලා මීටර් 100ක් ඉස්සරහට යනකම් පුදුමාකාර තෙල් දාපනයක් තිබ්බේ. ඝනයක තිබිච්ච සමතුලිතතාවය වාතයකට ගන්න. වාතය ගන්න අදිසි මීටර් 100ක් ගියාට පස්සේ ඉතින් ඒකේ කරගෙන එක ගෙනියන එක තමයි තියෙන්නේ. ඒකට කියනවා මේ ආරම්භ ධාතු නික්කම ධාතු. දැන් නික්මලා තියෙන එක එහෙම ආරයන්නේ. එතකොට වීර්යය උකෝ කඩුවේ යොදා. ඇත්තටම වීර්යය එතකොට නෙගටිව් වැඩ කරනවා. ඒකසාරද මනෝමය සත්‍යයන් ඒකට නිවර්ණ වලින් අදිනකොට අනිත් පැත්තට නිවර්ණ වලට තියෙන තාක්කල් සති සම්පජන්‍ය ඕමස්ටකට එන්නේ. ඒ නිවර්ණ මට්ටම් ඉහළ ගිහිල්ලා ඒ තලයක තමයි සති සම්පජන්‍ය අතර විවාහය සිද්ධ වෙන්නේ. සම්පජන්‍යෙට එන්න බෑ. නිවර්ණ තියෙන කායසා නිවර්ණ නිවර්ණ කියන්නේ පඤ්ඤා දුප්පලී කරනෝ අචා මේ අඥාන කරනෝ ඇහැ වහලා දාන අභිඥාඥයට එන්න විදියක් නැහැ. එතකොට මේ උසාවිය තුල පිස්සු විහට්ටුයි. සාධාරණයක් එන්නේ නැහැ. ඊවරණ ඔක්කොම අයින්ලා හැයෙන ඉර උදාවකට පරිසරේ සකස් වුණා වගේ වෙනකොට තමයි සම්පජඤ්ඤය ඇවිල්ලා ආශිර්වාද කරන්නේ ඒක. සම්පජඤ්ඤය සල්ලි දීලා ගන්නවක් නොකත් කරන්න බෑ. එයා එන්නේ ඔක්කොම කාරණා සමතුලිත වුණාට පස්සේ. එතකොට සමාධිය ජීවන මට්ටම පහළලා. එතකොට වීර්යය තියෙන්නේ ඇති කරගත්ත එක පවත්තන தත්ත්ව විතරයි. එතෙන්ට යනකම් කියන වීර්ය නම් පුදුමාකාර ඉන්ද්‍ර දානයක් කරනවා. දැන් ගිහියන්ගේ භාවනා තියෙන හැමදාම එතෙන්ට ගෙනලා ආයෙම ලිබුවට බයි. අනිත් දවසේ ආයෙත් අතෙන්ට උසලා මහන්සිය කියලා ආයෙත් බයි. ඉනාවෙන් නෙවෙයි අඬන්නදී. අර මොළේ ටික හැමදාම කරලා උසලා තියෙනවා. දැන් මහන්සිය කියලා ආයෙත් පිළේන එක බස්සනවා. පරම පරකයල කරලා දැන් ඉතින් අප බෑගකට දෙවි භාවනා කරලා දැන් ඇති කියලා ආයෙ එකක් අරගෙන දාගෙන ආයෙ හො ගන්න පටන් අර ගන්නවා. එයාලා ඒ ගත්ත කරන එකට අරගෙන යනවා කියන එක ඒක ඇත්තට ගිහි වුණා පැවිදිුණා නෑ මුල් කාලේ බුද්ධිම කොන්සියුමරයිසේෂන් එක තියෙන ඉතින් විනාශේ කිව්වහම සීමාවක් ඇති විනාශයක් අපේ ජීවිතේ. බැලන්ස් එකට අරගත්ත ගමන් ආයෙ උපදා ගන්න. ආයෙත් පස්සේ බැලන්ස් කරගන්න. ආයෙත් උපදා ගන්න. පස්සේ එතකොට තේරෙන පටන් ගන්නවා බුදුන් මේ මේකට කැය කරපු ශක්ති ප්‍රමාණය කොච්චරද කියලා කියන්න බෑ. ඒක නිසා ගිය එහාට ගිය කෙනාට විතරයි තේරෙන්නේ අපි කොච්චර හොත හොත මැඩි දානවද වෙන ක්‍රමයක් නැහැ. there is no other way. only trial and error method. ඉතින් ඒකත් අර බුදු කෙනෙක් වගේ ප්‍රකාශ කළ තිබුණ නැත්නම් අපිටම මේ පරිශ්‍රණය කරන්න ගියා නම් we will never select the middle path. ඒ නිසා සම්පජන්‍ය මට්ටමට ආවනම් ඒකට කියන්නේ සතෝවි කියලා quick enlightenment. එතනදී bright අදහසක් එනවා සමස්ත නෙවෙයි ඒ ඉවෙන්ට් එකට පූර්ණ අවබෝධයක් එතන තේරෙනවා ඒකට කියනවා නිවන් දැක්කා වගේ මත වෙන තැනකදී තාම ඕඩකම තියෙනවා ඉතින් මේ වගේ තැන් තැන් වලින් බුබුලු දම දම වත්තරිය විදේට පටන් ගන්න වත්තරිය එතනින් මෙතනින් බුබුලක් දම දම දම දම ඒකට වත් ගින්දර ඇද්දුත් ඒක ඒකට දෙන්නෝනේ ෆුල් ගින්දර දාලා හැබැයි බත්තරිය හැතපෙන වෙලාවේ ගින්දර අදින්න මම මේ පාවිච්චි කරන වචෙන් දන්නවද? පත්කීරිකවත් දන්නවද? 40 උත්තර වෙනවා 40 60 වෙනවා ඉඳලා අදින ඕක මොකුත් නැහැ නේද කුකර් එකට දාලා ඔක්කොම තද කරලා එනකොට ඉදිල තියෙනවා ඈ පේන්නේ නැබෙන්න දෙකින් මොන දෙකින් එනවාද දෙන්න ඉතින් 40 60 පෙන්ට පටන් ගත්ත පස්සේ ලිපෝඩ තියෙන්නේ නැහැ ඉඳලා අදිනවා අර අර ලිපෙන වෙන ගානට 40 අර ඉතිරලා තියෙන 70 එක තියෙනවා මම දැක්ක ඔක්කොම දැම්බි දැම්බි ඔහෙ තියෙනවා ඒකට අර පටන් ගන්නකොට තියෙන ගින්න පටන් ගන්න කෙන්ඩිල් නැහැ. බලකිනි මෙලවීම නැහැ වෙලා. ඊට පස්සේ තමයි බක්ටරි ඉදුණා කියන එක තිබ්බේ. බක්ටරිය. බක්ටි දෙනවා කියන එක තිබ්බේ නේද? ඉතින් එතන ගියාට පස්සේ නම් ඒක හරිම සිම්පල් වෙලා. අර මුල් ටික කරලා ඒක ආයෙ බිම තියලා ආයෙ උස්සන්න යන එක තමයි ඒ හිතා ගන්න බෑ එතන තියෙන වේස්ටේජ් එක සාමාන්‍යව මේ මේ තිබුණු රටවල් වල සිදුවෙන මෙටීරියලිසම් තමයි. මේකට කියන්නේ ස්පිරිචුවල් මෙටීරියලිසම්. ඒ තරම් අපි නාස්ති කරනවා දවසකට ඒක යන්න හදලා ආය ආය බින්දුර දානවා. ආය හදනවා. පොතෝත මඩි දාන කියන්නේ. ඒ සර්වඥාන්ති අන්තිම අවසාන ආත්තේ අවුරුදු 6ක් පොතෝත මඩි දානවා. ඉච්ඡර පහන විට අපි රෙච්ච ඉච්ඡර මේ අවසාන භවයේ කෙනාට සිද්ධ වෙයි. ඒක ඉතින් ලකුණු කැපෙන වැඩ නෙවෙයි. උරතලයකට වගේ ගණන් ගන්න. ඒක ඒක හොඳට වැඩි නම් ඒ ගාගත්ත ප්‍රමාණය වැඩි නම් කියලා දෙන්න ලේසි. හැම හැම අනුමුලකට ගිහිල්ලා තියෙනවා. ඉතින් එන්නට කියලා දෙන්න ලේසි. ඒ මොකලන් සාංශගේ එක ෂොට් එකම නිවන් දකින්න හැට කාටවත් කියන්නේ නැට්ට අපිට බලයන් කියලා කියන විදිහට. සාරිපුත්තු සාංශේ නැහැ. මටත් ඔබ වෙලා දිනවනේ. ගණන් ගන්න එපා. අපි මේක කරමු කියලා කියලා දෙන්න පුළුවන්. ඒක නිසා ඒ ඒ වැරදි වල පවා ශාසනික වටනක්මක් තියෙනවා. සත්‍යසරේ දැන් සත්‍ය සම්පූර්ණයෙන් ගැන කතා කරපු නිසා මම මේ ප්‍රශ්නේ මට අහන්න හිතන සුදුසු දන්නේ මේ වෙලාවේ නමුත් සනස් කිව්වාගේ සත්‍ය සනස් කිව්වාගේ දැන් සති සම්පජන්නේ අපිට සතිය සතිමත් වීමේ ප්‍රතිඵලයක් විදිහට අපිට මට හිතෙන විදිහටයි ඉබේ පහළ වෙන ධර්මතාවයක්. ඒ ධර්මතාවය තුල අපිට අපි කරන ක්‍රියාවේ නිවන කරා යන ගමන හෝ ජීවිතේ යන ගමනක් හරි ක්‍රියාවේ තේරුම රියැලිටි නැත්තම් ඒ ගැන යථාර්ථය පිළිබඳ අවබෝධයක් ලැබෙනවා කියලා මම හිතනවා. ඊළඟට මම කැමති සනසින් අහන්න මේ පත්වල තියෙනවානේ සතියේ සම්පජන්යේ ආකාර හතරක්. සක්මාය ගෝචර එහෙම දැන් සානත කීපු දේවල් වලට ඔය ධර්මතා හතර මම උත්සාහ කරන ගලපන්න නොකොට ඒක පැටලෙන් ස්වභාවයක් තියෙන සාහනේ කොහොමද මේක ඒකට ගලප ගන්න සම්පජන්‍ය જાති දෙකක් තියෙනවා එකක් තමයි පුංචි පුංචි ඉරියාපත උත්ත සම්පජන්‍ය කියනවා ඉරියාපත කියන්නේ තව ඉරියාවකට මාරු වෙන තරම් සම්පජන්‍ය කියනවා ඔය දෙකේම තියෙන්නේ අපි එකම ට්‍රැක් එකේ යනකොට සම්පජන්‍ය අවශ්‍යයි රට් එකේ යන්නේ මල්ටි බිලියන් කම්පැනි වල තුවානේ එකම සිස්ටම් එකේ නේද ඒක සම්පජඤ්ඤයක් ඕනේ අමු වැට්ටා සම්පජඤ්ඤය වල තියෙන ට්‍රැෆික් මාර්ක් කරන එක ඒ ට්‍රැෆික් මාර්ක් කරන වෙලාව අපි පුදුමයෙන් කියන එක සැරේම තීන්දුවක් ගන්න එපා හතරකට කඩලා තීන්දුව ගන්න දී කියනවා සප්පාය සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ සාත්‍යක සම්පජඤ්ඤේ අසමෝ සම්පජඤ්ඤේ මම මේ කරන්න දැන් ඉන්නේ මම මේ මේ ට්‍රැක් එකේ මම ට්‍රැක් එක මාරු කරන්න හදනවා මාරු වෙන්න හදනවා එතකොට මම දැන් ඉන්න තැනින් ඊට වැඩිය ගෝචර තැනකට යන්නේ අගෝචර තැනකට යන්නේ කියලා බලන්න. යෝගයෙන් සප්පායද නැද්ද කියලා මම මේ මගේ ආධ්‍යාත්ම ජීවිතේට ගැළපෙන වැඩක්ද නැද්ද කියලා. සාර්ථක සම්බන්ධයනේ මේ අර්ථය මොකක්ද කියලා. අන්නේ තුනම ගැළපෙනවනම් ඒක සීයෙන් SMS දාලා කරන්න slowly mindfully silent ඒක කියනවා. අතම්මෝග සම්බන්ධය. වෙන්න වෙන්න දෙනව නෙමෙයි. මේ මීට කරනවා. කරනකොට හොඳින් හොඳට යනවා මිසක හොඳින් නරකට හෝ ඒ වගේ අවුලක් වෙන්නේ නැති වෙන විදිහට සම්පජන්‍ය ආත්ම ක්‍රියාත්මක වෙනවා. මේක නිකන් කනින්ද පෙර හිතා බලමු කියන හත්තු උපදේශය තමයි හත්ට කරලා පෙන්නන්නේ. ඉතින් ඒක ඉදියවකින් ඉදියවකට මාත වෙන විතර නෙමෙයි ඉදියවල අනුක්‍රියා කියනවානේ. ඒ ඉඳගෙන ඉඳලා හිටගෙන ඉන්නා නෙවෙයි. ඉඳගෙන ඉන්නකොට අත් දෙක විතරක් වෙනස් කරනවා කියලා එකක්. අත් දෙක ඉරියව් වෙනස් කරනවා. මොල් කිරියාව ඒකයි. ඒ දේ කරනකොට ඒ කරන දේ මොනක් සඳහාද කරන අර්ථය මොකක්ද ගැළපෙනවද නැත්ද ගෝචරද නැත්ද කියන එක සලකා බලන්න පණින්ද ඉස්සෙල්ලා හිතා ගන්න ගැතිය. මේ ප්‍රිවෙන්ෂන් ඉස් පිට දැන් කියෝ කියන එක තමයි වෙන්නේ. ඒක නිල එහෙම හිතෙනව නෑ. දෙක වෙනස් කරන්න ඕනේ. ඒත් අපි කියන භාවනා කරනකොට මොනේ කූඩියක් කරනවා වගේ දැනෙනවා. එක පැත්තකින් කියන නෑ මේක හිතෙන් එන එකක් කියලා. ආයෙලා හිතනවා මේක ඉහළ ගමන හොඳයි කියලා. එතකොට අපි දැන් අත ක්‍රියාත්මක කරලා දැන් මේ අර පියන්න යනකොට ඒ ක්‍රියාවලිය මේ හිතලා කරන එකත් කරන එකක් දන්නේ නැහැ නේ. බලනකොට මොකක්වත් නැහැ. හැබැයි මෙතන හොඳටම තේරෙනවා මේ කුඹිය කරනවා වගේ තේරෙනවා. අන්නේ වගේ ක්‍රියාන ක්‍රියා කරනකොට තේරෙන පටන් අර ගන්නවා අපි අසතිය විඳන මේව ලක්ෂයක් දවසකට කරනවා බුක් කීපින්වත් නැහැ. මොනවද වෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒක ධර්මයක් අධර්මයක් මොකක්වත් දන්නේ නැහැ. එච්චරම ගොරෝසුයි. දැන් නෑ. දැන් මේ පුංචි පුංචි අනුක්‍රියා කරනකොට පවා බුක් කීපින් තියෙනවා. ඊට පස්සේ ඒකේ අවුරුදු ගානක වෙනකොට මේ account balance එක උට්ටා. balance එක කියන්නේ මොකද්ද? නොකරේ කරන්න පුළුවන් නම් පියහන් නැතුව කරන්න පුළුවන් එක හොඳයි. කෙරුවට කවන්නේ නැහැ, පිළිවෙලසර කවන්නේ නැහැ. මොකද වැඩ නැතුව කරන්න පුළුවන් හොඳයි කියලා ඒතර සම්පජන්නිකුත් අන්තිමට එකතු වෙනවා. මේ දේ මට නොකර ඉන්න පුළුවන්. මේ නොකරත් ඔය වැඩේ සාදරේ සිද්ධ වෙනවා කියලා අන්නේ විදිහට මේ තමන් තුළම තියෙන ඥානවල පෙළ ගැස්මක් තමයි සම්පූර්ණ කියන්නේ. ඒ වගේ පැරලල් දෙන්නේ යන වෙලාවෙදී සමහර ක්‍රියාවකදී ඒක වෙන වෙලයි කිය ප්‍රශ්නයක් නැහැ. ඒ සමහර වෙලාවකදී එතෙන්දී ඒකේ අසාර්ථක පේනකොට ඒකට මුකුත් කරන්නේ නැතුව ඉන්නකොට අනිත් කියන්නේ සමාජීය වශයෙන් සමහර වෙලාවට කියන්නේ ඇක්ෂන් එකක් නැහැ වගේ වීම විකාර රූප. එහෙම වෙනවා. ඔය ප්‍රකාශ දෙකක් අපි තර ගන්සලාම ගාව මේක පැරලල් වෙන්නේ කියලා. මේක පැරලල් වෙන්නේ. පැරලල් කතාවක් නෑ. අපි ඔක්කොම අමතක කරලා මේක විතරම තමයි කරන්නේ. තව වැඩක් ඉන්න ගමන් අතවන්න ඕන නෙවෙයි. ඒකට අනිත් සියලුම බහ කරලා. ළමයි උල් ඇටෙන්ෂන් යන්නේ අනුක්‍රියාවට. සැපරල කතාවක් ඇත්තේ නැහැ. දෙක මේක පරීක්ෂා කරන වෙලාවේදී සමාජශීලී වෙන්න එපයි. ලැබෙකේ වැඩ කරන්නේ මොකද සමාජයට උත්තර දෙන්නයි මට මගේ රැෂනලට උත්තර දෙනවා කියන එක සම්පූර්ණ අරසරක් වෙන එක. එනිසා මේ වැඩේ කරනකොට කවුරුත් නැතු ඉස්සලා කරලා බලන්න. කරලා බලලා තමයි ටිකක් කල් කරගෙන යන යනකොට රිස්ට්‍රික්ෂන් පාත් එක අහු වෙනවා. ඉච්චර පෙට්‍රල් වීදම් කරනකොට වැඩේ කරන්න පුළුවන් නම් එමීට දාලා බලන්න තමන්ගේ දන්න කියන යාළුවෝ ටිකක් එක කරලා බලන්න කියන්නේ නැතුව. ඇඟෙන් නැතු වෙන්නේ ඒගොල්ලෝ නටනවා දඟලනවා දැන් අපේ පාරක් වෙසක් කොච්චර නැති බල මේක දෙල ඉන්නකොට ඉතින් පිටින් ආපු ආම්බු කෙනෙක් අපේ ළඟ හිටපු කෙනෙක් ඇවිල්ලා මුසුමානයක් මහන්තුන. ලක්ෂ පැකට් තියෙන ලක්ෂ පැකට් එක කාඩ් එක අලවන. අදීසෙන පැකට්. ඒකේ පොඩි කපන. පොඩි කපලා ප්‍රෙස් කරලා තියලා ගම් ගාලා ඉතින් තියලා අලවනවා. ඉතින් අපිටත් බයිනවා මරෙල් ඇඬ කොගියලා නැහැ. අපි යනවර ලෙඩ කප්පට වැල ගන්නවා වගේ මම මට උඩට යන්නම හිතෙන්නේ. ඉතින් සුමානේ වුණාට පස්සේ එයා හම්තු මට කියනවා ඔබ පැත්තකට වෙලා හිටියා බලපන් මම සුමානයක් කරලා ගත්ත පහක වැඩ නැදන ගලවන්නේ ඊට පිටිය කරගෙන. මම කිව්වේ මම කෙරුවේ බුදු ආමරණ ගෞරවයකට නේ ඔබ අන්තර ගෞරවය. වන්ද මට වරේ කිව්ව කෙරුවා. මට කිසිම ඇඟීමක් එන්නේ නැහැ. ඕක නෙවෙයි කරන්න තියෙන දේ. ඔබ දුවාට ඉතින් අවුදරෙක් වශයෙන් කියන්නේ කරනවා. මට මම දන්නේ එදත් මම දන්නේ ඔක නොකල ඉතක් කරලා දැනුත් දනවා දැන් දැන්වත් තේරලා තියෙනවා සමානේ නැටුවට වාක්‍ය. මේ අද ලෝකේ දෙන ඔක්කොම ඒක. ඡන්දෙකට පිටිච්චාම ඒ දේල බහන පක්ෂ කොන්න දෙල්ලන් කිට බලන්න. ඒ ඡන්දෙ දින අමනියවත් මේක දන්නේ. ඡන්ද දිනාමනියව ගන්න නම් උත්තර නටන්නේ නැහැ. උරදයක් නැහැ. ඒ නිසා එතනදී මේ සමාජයේ සහ පිළිපොළ society and principle of me කියලා දෙකක් තියෙනවා. ඒ හැම වෙලාවෙම කන්ට්‍රඩික්ට් කරනවා. ඒක නිසා අපි කියනවා මේ පරිශ්‍රණය කරන වෙලාවට ආරණ්‍යගත වෙන්න, දුක්ඛ මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙලා ඔබ නිසින්ින්දිය පරිශ්‍රණය කරනවා. කාටවත් වග වෙන්න ඕනේ නැහැ, උත්තර බඳින්න ඕනේ නැහැ. ඒ නිසා අපි හිතුවත් දැන් මෙහා නොගැලපෙන දෙයක් කරනවා, ශාලාවට වෙන කියලා අර මූලික ආචාර පද්ධතිය ඇතුළත නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් තාපිය පරිශ්‍රණය කරන්නේ අපි ආට ඉඩ දෙන්න. අපි ආචාර පද්ධතිය කැඩුවොත් අයිතිකාරක කතාව කරනවා මෙයා මෙන්න මේ මේ වැඩ කරනවා කරන්න බෑ කියලා. ඒ වෙලාවේදී අපිට ඒ කරන්නේ අපිට ඕන දේ කරන්න තියෙන ඉඩ අපි ලබා ගන්නනේ අපි මෙතෙන් එන්නේ. ගෙදර තිබෑ. ගෙදර ඉන්නේ මේ ළඟදී කැල්ල මේක ඇවිල්ලා හොඳ සතු වාකලේ වැඩ කරලා ගිහලා ඒ ළමයි ගෙදර ගිහලා කියලා. තාත්තා හරි කැමති අම්මා කවලු මේක සතිපාසල නෙවෙයි මේක මගේ ගෙදර. ඕකේ මමී කිවලු කියලා. වෙහෙසෙල්ලම් කරන්න බෑ ඒව බඳ ඒව. ප්‍රතිපාසලේ මේක මගේ කිව්වා. ඊළඟට ගොඩක් ඊළඟට සතිය තේලන නරයි. තාත්ත බලන් ඉඳලා. අම්මට ඕනේ මේ කෙල්ල මට ඕනේ විදිහට හැදෙන්න. ඒ කියන්නේ නැති කරා. අම්මට මතක නෑ ওই වයසේදී මම පිස්සු ගලපේ. දැන් ඉතින් සුදු ඇඳගෙන නායෙන් බල්ලා පොඩි උන් දෙනවා රතාචාරු කරනවා. ඒ නිසා අපි කොත්තනක හිටියත් ඒ කෙනාගේ අධිකාරියත් අපි ජීවත් වෙන්න බෑ සමාජය කියන්නේ වගේ දෙයක්. නමුත් අපිට බුද්ධ ඥානසේ මූලික දේශන භාවනා කරන්න ඉස්සල්ල වරයක් අරණ්‍යගත වෙයන්. කුක්කපුලගත වෙයන්. ශුන්‍යාගාරගත වෙයන්. අපේ පැත්තෙන් බලනවා වනචර වෙයන්. ඒ ඒ ලැබ් එක හදාගන්න නැතුව පරිශන කරන්න එපා. ඒක නෙවෙයි ලැපි හොඳට ඇප්ලි කරලා කරලා කරනකොට පස්සේ අපි ඒ ට්‍රයල් එක ෆීල් ට්‍රයල් කරලා බලනවා. ෆීල් ට්‍රයල් එක පස්සේ නැෂනල් ලෙවල් එකට ගන්න. ඒක කොහොමද? එක එක ලෙවල්. ඒ නිසා මුල් ලැබ් එක ඇප්ලි කරන වෙලාවදී අපි ඕන පිස්සුවක් කෙරේ. ස්වාමීන් ඒක ට්‍රිගර් වෙන්නේ ලැබ් එක ඇතුලේ නෙමෙයි. නෑ ලැබ් එක ඇතුලේදී අල්ලගන්නේ අපි අපි මුලින් මුලින් තේරුම් අරගන්නවා මේ ගොඩාක් දේවල් ඇචීව් කරන්න පුළුවන් යමක් නොකර සිටීමේ. එළියේදී තමයි තියෙන වැඩ පෙන්වන්නේ කිරීම හරහා. නොකර හිටියොත් කියන්නේ escapeism කට්ටි කඩලා ඉන්න හදනවා. නෝන් ජල් කිසි දෙයකට උත්තර දෙන්නේ නැහැ. බීටි අලියට වේනා ගායනා කරා වගේ කිසි දෙයක් අරන් ගන්න නැහැ කියන චෝදන එළියේ තියෙනවා. ඉස්සෙල්ලා අපි ඒක තනියම කරන ලැබ් එකේ කරන ඊට පස්සේ රිසර්ච් uh, සෙන්ටර් එකේ ෆීල්ඩ් එකේ කරන ඊට පස්සේ රටේ කරනවා. අනිත් වගේ තුනක් තියෙනවා ලේයර්ස්. ඊට පස්සේ තමයි අපි ඔය සමාජ මට්ටමට යන්නේ. නිසා සමාජ මට්ටමේ ඉඳගෙන ඕක කරනවා කියන එක තමයි ගිහි ජීවිතේ පෞරුකට ගමන් කරන්නේ. ඒක ටිකක් අසාධාරණයි. ආධුනිකයට අසාධාරණයි. මම ධම්මික අහමුදානි කියනකොට ධම්මික අහමුදෝ ජීව උත්තරේ තමයි මට ඔබ භාවනා කරන බව කාටවත් දැනෙන්න කියන්නේ. ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට අංගේ නවදාන්න කරන්නේ. ඒක පෙන්න පෙන්න අර අං අන්න ගැට හර කොණ්ඩේකට අනින්න නැතුව බෑනේ අං ඒක අං ගැට එන කාඩේ මේ හර නීරට හරි අන්නේ ගහකට අරගෙන තද කරනවා ඒ ළඟ ඉන්න මිනිස්සුන් තේරෙන මේක අං ගැට පොරගෙන ඉන්නේ මේකට පිස්සු ඇලිගෙන ඉන්නේ කියලා භවනා ලෝකෙ පිස්සු ලෝකයක් අවුරුදු 8ක් 9ක් මම හිටියා කිසිම කෙනෙක් දන්නේ මම භවනා කරන බව සුපර් සුපිරි ලෝකේ ඒ දවස්වල තිබුණෙත් නැහැ භාවනා කතාවක් නැහැ ලෝකෙ තිබුණේ 77 78 මම මේ කතා කරන්නේ භාවනා කර්මස්ථානාචාරයෙන් දැන් අද වගේ ෆැෂන් එකක් තිබුණේ නැහැ නේද අර ඒ වයසේදී රෝබර්ට් යන් මෑන් ඇන්ග්‍රි යන් මෑන් ඒ වගේ පිස්සු වෙලගෙන ඉන්නවා හැබැයි ඉන්නේ ලෝකෙ දිහා දෙකෙන් තුනකින් බලන්නේ කවුරුවක්වත් නැත්තන දැකපු ගමන් තමන්ගේ වැඩේ කරගත්තා කවුරු ඉන්න වෙලාවේ මේ පදමක් නැතුව උඹ සින්දුවක් කියන එකට මේ මම පද මාලාව මතක නැහැ නිර්මාණන කරලා අපි දෙදෙනායිම තරහ වෙලා. යටි මතකොට සීනාව කළා. මොකද ඉස්සෙල්ලා ලෝවනිසසල වී නිර්මාණන කළ අපි දෙදෙනායිම තරහ වෙලා. ලෝව නිදිගත් යටි හිත් මතකොට සීනාසලා ලෝව දොඩමළු වී නිර්මාණන කළ අවිජිත නායක තරහයි. මේ කෙල්ලෙකුයි යන්නේකු දෙන්නේ කාශ්‍රය කරලා දෙනවා. ඔබ තමයි පිළිපද. අපි දෙන්නත් සම්බන්ධය කවුරක්වත් දන්නේ නැහැ. නිස්පාලන කළා අපි ඉතින් තරහ වෙලා වගේ ඉන්නවා. දෝනිසසලවි අවතින මොහොතේ යටි පතුවක සීතා කළා. දැනෙන ගැටියට අපි තේරෙන්නේ නැහැ hina යන්නේ. මුලට ටිකක් අල්ලනවා මොකද ඔර මීටර් තියෙනවා. මම මයිලගේ තියෙන වැරදි ඔක්කොම කියලා කිව්වා ධම්මික අමුරණ. මෙන්න මේ මම මට කියලා දෙන්නත් එපා. මම මේ මේ මේ ජඩකම් කරලා තියෙනවා. ඒ ජඩකම සෙනෙවේ මම කෙරුවා. ඊට මොකද මම කතා කරන්නේ මාත් කරලා තියෙනවා. ඔක්කොම හැටි. මොකද ප්‍රශ්නේ? මොකද එහෙම තීටි මට භාවනා කරන්න මම උඩට කිව්වේ නැහැ නේ භාවනා කරන්න කියලා. මම කියන්නේ ජඩකම් කරපන් 100. කරන්න බෑ. මොනම දෙයක් කරන්නේ එක එක එක එක කරලා බලන්න කරන්න බැරි වලට මම කියන කිව්වා තමයි කොච්චර ෆ්‍රික්ෂන් එකක්ද ඒ දැනගෙන ඒ ජඩකම කරනකොට හිත කෙන වෙහෙසට පැන්නේ තොකර සිටීමේ ලැබෙන සාන්තිය ඊට පස්සේ උඹට තාම අධ්‍යක්ීම කො දිකටම යන්න හදපන් කිසි කෙනෙකුට දැනෙන්න අරින්න එපා ඔබ ජීවිතයත් එක්ක පරිශන කරනවා. ඒකට තමයි බුද්ධි තියෙනවනේ. දැන් සතිපාසලේ කරන්නේ ඊට වෙනස් වෙනවා. අනිවාර්යල කරන්නේ මොනවාක්වත් දැනෙන්න පොඩි ළමයෙකුට අපි කියනවා බබා මේ ජප මන්ත්‍රයක් තියෙනවා පොඩි කාලේ ඉගෙන ගන්න. ඇයි කියලා ඇහුවොත් කියලා නේද නිකන් දෙල්ලම තව ඉගෙන ගන්න. අපිට යාට ඒතු කරලා දෙන්න බෑ. මොකද යාට අත්දැකීමක් ලැබිලා නෑ. යාට තෙරපටික් වැලියු එකක් ඕනේ නෑ. ඉතින් දැන් නිකන් දීලා තියෙනවා. ඒත් අද ඒකේදී අද එළමෙන් තමයි ප්‍රශ්න ඇවිල්ලා නෑ. අපි කියන ප්‍රශ්නේ මත්තට අහුත් ප්‍රශ්න මේ ආයුධයක් තියෙනවා ළඟ තියාගන්න. ඉතින් කෙනෙක් අහන ඇයි කියලා. ඒක අහන්නේ ගොඩක් ෆැසිලිටේටර්ස්. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. පොඩි ළමයා කවදාකවත් ප්‍රශ්න කරන්නේ නැහැ. මොකටද සත්‍ය කියලා කවදාකවත් ළමයි කන්නේ? ඉතින් අර අපිට වෙනකොට අපි ලැබෙන ප්‍රශ්න ඇති වෙලා ඒක තෙරපිටික් නේ අපි හොයන්නේ. එතකොට ඉමෝෂනල්. අර ප්‍රිවෙන්ටිව් යනකොට හදායෙන් බාරගත්ත කරා. ඒ නිසා මේ බුද්ධ ඥානසේගේ කටයුත්ත වෙනකොට සාමාන්‍ය අවුරුදු 35 වෙලා අවචන්ත අවුත්තිස් පහ වෙලා අවුරුදු 6ක් ගත වෙලා ඒකට මෝරගෙන ඉන්නේ. ඒක තමයි මේක මේ කේතිලා Tamanට මේක ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් නැත්තම් අනුග්‍රහ කරන්න පුළුවන් මේ කියන එකම දෙයක්වත් අපි ළඟ නැති දේවල් මේ. අපි මේ භාවනා කරන ලබන ගන්න එකම දෙයක්වත් නැති නේ. අපි ඒක සිලෙක්ට් කරන්න ගන්න. අපි ඒනොට සිලෙක්ට් කරන කක්කා. අපි දන්නවනේ මේ කක්කාව සිලෙක්ට් කරන වෙලාවේ මේ අනික් කරත් ඒ ඔප්ෂන් එක තියෙනවායි කියලා. එතකොට කෙටියෙන් කියන්නේ අපි ඉපදිනකොට නිවන් දැකලා තියෙනවා. අපි දන්නේ අපි දන්නේ මේ අම්මයි තාත්තා උගන්වපු එක විතරයි. ඒකම කරලා කරලා ඒකට මැරලා යනවා. අලුත් දේවල් අපිට වෙන තියෙන potential options අපි කසල්ගන්න. මොකද සම්පජඤ්ඤයට ඉඩ දීලා අපි යන්නේ රට එක. ඒ නිසා සම්පජඤ්ඤයට ඉඩ දෙනවා කියන්නේම රැඩිකල්. ඒක norm එක නෙවෙයි. ඒකට කටුකුටි දාන්න දැම්මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන්. කටි ඔක්කොම මේ පාර යද්දී ඒ ඒ පාර යන්න වගේ දකුණට සිග්නල් දාගෙන යනවා. ඩක්කල වමට ගිහුවා කියන්නේ. කම්ප සිග්නල් දාගෙන යනවා. ඩක්කල මෙතන ගිහුවා ගියා මෑන් මුංචින් කොයි කියලා හොයන්න බෑ. ඊයතින් නව කොල්ල අමු මැට්ටෝ. මාගේ මේව දක්කල පැවිදි ඉස්සර ඉඳලා මට තාම හිතා ගන්න බෑ. අනේ අපි සුපිරි ජීවිතයක් ඒ ගත කරනවා. මේ පැත්තේ පැවිදි කාලයක් අපිට කාලයක් පැවිදි වෙන්න වෙනවා. ෆුල් ටයිම් යන්න වෙනවා. ඒක හදාගන්න. ඒතර මේ ලෝකේ කායිමත් උපදේශයක් ගන්න බෑ. මේ ඔක්කොම කියන්නේ මේ මේ ජීවිතේ සාර්ථක කරගන්න කම. ඒක මට ඉන්බිල්ට්. එනකොට මම අපේක මේ පැත්තට දානවා කිව්වා. මොනවාක්වත් නොලැබුණත් ඒ හිතේ තියෙන ඒ අර ගතියම හරිම රෙවොලූෂනරි. මිලෝ දෙයක් ලැබුණාට මිලෝ විභාගයක් පාස් වුණාට ලැබුණාට අත්ත පහක වටනවා. තේල්ුණ ගන්න. ඔත් මේ අතර තියෙන මේ මේ සාමාන්‍ය බුද්ධිය සම්පජන්‍ය තේරෙන කාටවත් තේම හැඟීමක් නැහැ මොකද ඒගොල්ලෝ මොකද්දෝ පිටිපස්සේ දුන්නේ. දැනුයි හැබැයි එහෙම ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙන්න පුළුවන්. ඒ කාලේ තිබිලා තියෙනවා. දැන් තේරෙනවා මේක තමයි මේ මිනිස්සුත් එක්ක ඉන්න සාමාන්‍ය බුද්ධිය. අද most uncommon thing is the common sense. කිසිම කෙනෙකුට සාමාන්‍ය බුද්ධිය නැහැ. ඒක නිසා පරිසරයට හද ගහින්න බෑ. ඔක්කොටම හෑන්ඩ් බුක්ස් ඕනේ. ඔක්කොටම ගැජට් ඕනේ. ඔක්කොට ෆෝමිලාස් ඕනේ. ඔක්කොට එක එක කරන ස්පෙෂලිස්ට්ලා ඕනේ. කරලා දෙන්නේ තමන්ට කියලා මොනම දෙයක් කරන්නේ සායනසාර සායනස් මේ අගින් ප්‍රශ්නෙට සිතිවිල්ලකට රිංග ගන්නවා natural selection එක මත කියලා මේ මට හිත විදියට මේ ඊටසේ සායනස් වෙනකන්ද ඒක පටිච්ච සමුප්පන්න නම් සායනස ආයි 0 බලා පැමිණීම පහළ වෙන සිතත් පටිච්ච සමුප්පන්නයි එතකොට ස්වාමීන් වහන්සේ මේ යන්නේකයි එන්නේකයි දෙකම out of my control මට බුක් කීපින් එක විතරයි නේ ස්වාමීන් වහන්සේ කරන්න පුළුවන්. ඒකේ සම්පජාන්නේ එන එක natural selection එකේ වෙන්නේ නැහැ. ඒ බුදුහාමරගේ මතයක්. ඒ නිසා අපි ටිකක් artificially ඒකට support කරලා කරලා ඒක habitual වුණාට පස්සේ natural selection එකට. ආපහු ගමන මම කියන්නේ. පිට යන එක නම් කායිමත් කටු ගහ කර තුල් කරන්න ඕනේ නැහැ. කඩප්පුලිම තමයි හැම කෙනාගේම හිත. ආයේ මේ මොකාවක් නැහැ සාන්තුවරි කියලා කිව්වේ ලෝකෙ. එතන හික්මෙන්න ඕන නම් යා පිට යාට කුරුදස්ම දෙකක් ඕන. එක හිත පිට කියලා පස්සත්තා වෙනවා. එක. ඒක ආගම ගන්න නැහැ. ආගම කියන්නේ ඒකට පස්සත්තාප යන කොට පින්කටේ සල්ලි දාපන් අර කරපන් මේක කරපන් කියලා. ඒගොල්ලෝ මේ බෞද්ධ සමාජයේ මේ කරනවා ගැපුවා නම් කිසිම දැනක කරනවා. දෙක මට නැවත ආපහු ඊටු ගන්න යන්න බැරි කමක් නැහැ කියලා තේරුණා. මට පොටෙන්ෂල් එක තියෙනවා. ওই දෙක තිබුණාට බෑනේ ඔකට පරීක්ෂණ වෙන්න eBay. ඒක ටිකක් ට්‍රයිල් එකක් තියෙනවා. ඒකට හික්මීම කියනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. එimhe කරනකොට හරි ත්‍රි. ඒ පස්චාත්තාපුත් නැහැ. කොච්චර වැරදුනත් පර්මනන්ට් ඩැමේජ් එකක් නැහැ. ආපහු යන්න පුළුවන් ගිය ගමන් හිත පිළිගන්නවා. අන්නේ කියන්නේ පැත්තේ මේක නෝම් එක වෙනවා. මේක සාමාන්‍ය වශී වෙලා ඉබේම හිත ඉන්ජු කියනකොට බල්ල කූඩු කූඩු කූඩු කියනකොට කූඩුට යන එතකොට පටිච්ච සම්පන්න නැත්තම් මුලදී ඒක ටිකක් මේ ශික්ෂා කරන්නේ ඒතර සමනස ඒ ඒ ඒ ට්‍රූ ඒ ප්‍රැක්ටිස් එකද ඒ ඒ රිසිලියන්ස් එක බිල්ඩ් අප් වෙනකොට ඒ අර නැවත back to zero එක fast වෙලා fast වෙලා එතනද ස්වාමීන් වහන්සේ අර කිව්ව ඊට පස්සේ තැනක් රීච් වෙනවා where it is only දිත්තේ දිත්තමක් ඒක වෙන දෙයක් නෙවෙයි පුහුණුවකට පස්සේ පුහුණුව බහුලීගත වීම හරහා අපි අලුතෙන් අපේ සාගන්න සිස්ටම් එක සර්කිට් එකට අපි ළඟ පොටෙන්ෂල් එක තියෙනවා වැඩ කරලා නැති නිසා දන්නේ නැහැ නමුත් අන්තිමට චේන්ජ් කරනවා විචිලි විචිතරේ නතර කරනවා. කොයින්හාට වැල්වට අරන් කතා කරන්න යන්නත් එපා, ඕකෙන් ජජ් කරන්න යන්නත් එපා. ඒ කොයි දෙයක කක්කා. ඉතින් ඒක ඉස්සෙල්ලා ඒ තියෙන එකක් අබවටෙන් කරලා කරලා කරලා කවදා හරි ඒක ඔටෝ පයිලට් එකෙන් ඩිෆෝල්ට් එක වෙන්න කොච්චර පුහුණුවක් තියෙනවද? සම්පූර්ණ ගේස්ට් ග්‍රේන් යන්නේ. හැබැයි එතන තමයි ද ගිස්ට් එක තියෙන්නේ. සමහර මේක තියරිටිකලි අල්ලනවා ටක් ගාලා බණේදි මල්ලනවා. සමහරුත් තේරෙන්නේ සමහර ඒක කරලා කරලා පස්සේ තමයි අල්ලන්නේ. සමහරු අල්ලලා උනාට පස්සේ ජස්ටිෆයි කරන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. කොයි එකුණා ප්‍රශ්නයක් නෑ. ඒ පොටෙන්ෂල් එක තියෙන මනුස්සයෙක් විතරයි. ඒ තිරිසනුන්ට යක්ෂයෙකුට ප්‍රේතෙකුට එහෙම එකක් නැහැ. මනුස්සයට විතරයි තියෙන්නේ මේ මේ පව් ඊට ධම්ම වේදිනේ වශයෙන් ගන්න පුළුවන්. ඒකට අඩුම කොස්ට් එක. නැත්තම් වැල්පොලි. අපි දැන් මේ පදාකාර වෙනවා කියලා හංගන එකනේ කරන්නේ. විනාසයි. ඊට පස්සේ ඒකකින් කැන්සර් තමයි. ඊට පස්සේ ඉතින් අල්සර් එකක්. මේ පිස්සුවක්. වාකෑමක්. දැන් දැන් ඔය මෑතක ඉඳලා බලනකොට මේ ඔක්කොම සාර්ථක වෙච්ච මිසු ආගම. වහකන මේ මිසු දන්නේ නැහැ කියලා. ඊවගේ පාර්සල ඉවර වෙලා පිටක් කරගෙන ණයට සතියක් හරි යන බොනේ යුනිවර්සිටි එකේ ඒක වෙනම ගලිය පේල් වෙච්ච වෙන පාඩියක් ගන්න. ඔක්කොම ණයට සල්ලි අරගෙන පුච් පාටි ගත්තා. මේ නිකන් කතා මොන වෙන මොකද පාටියක් කියන්නේ. ණයටමයි සල්ලි ගන්න. එන්න පේල් වෙච්ච එකට හත්තු පාටියක් ගන්න. අරුපාසුල වහකනවා. ඊතරම් අධ්‍යාපන විනාශ කරලා තියෙන. ඒ කියන්නේ අපව මෙහෙට එන්න පුළුවන් කියන එක දන්නේ නැහැ. අපි හිතපු දන්නේ එන්න පුළුවන්. ඒ ටෙස්ට් කරලත් නැහැ. ත්‍රිපේක්ෂවලි බාර ගන්නෙත් නැහැ. සාර්ථක වුණාට පස්සේ තියෙන්නේ නැහැ. වරදින එක එහෙම ජොලි වැඩක්. පැවිදිච්ච සබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් මට ස්පෙෂලිස්ට් අනිත් එක ගන්න තමයි. වාගෙට වෙලා ගන්න. අර කාලා දිනේ දෙල්ලටම ඕනෙකට අතීත වෙන්නේ කෙසේ මොකද්ද මචං ඔබට ඔබට ඔහොම වෙලා තියෙනවා මට මෙහෙම වෙලා තියෙන මේක අපවත්තයි ගණන් ගන්න එපා කියනකොටම කොහොමද මොකද ෆ්ලක්චුවේෂන් එකේ ඉන්න තමයි ස්වාමීන් වහන්සේ අර ඉක්විලිබ්‍රියම් එක සාපේක්ෂව දැනගන්නේ හියටස් එකක් වෙනවා ඒකට අතන ගොඩාක් වැදුනොත් නිව්ටන් එකට එන්න පුළුවන් කියලා දැනගන්නකොටම මේක පර්මනන්ට් ඉන්ක් එක නෙවෙයි ලියලා තියෙන්නේ මොනවද කියන්නේ මේ ඈ ඉරේසබල් ඒක කියලා දුන්නකොටම ඇති බුදුහාමුදුරට වදින්න. මේ මිනිස්සු තමන් කර පව්වට මේ පශ්චාත්තාපින එක බෞද්ධයගේ විතරයි මේ මේ මේ මේ සාපේකී. බෞද්ධයලගේ විතරමයි මේ සාපේකී මුළු ජීවිතේම පශ්චාත්තාප කරනවා. සානංශ ලංකාවට ගිහින් වෙලාවේ මේක වැදගත් මේ කරකිනුම් ඩොකියුමන්ට් මම ඒක ඉස්කෝලයක් ඉස්සරහින් යනකොට ලොකු විද්‍යාලයක විද්‍යාලේ පළවෙනි ස්ථානේ දෙවෙනි ස්ථානේ විද්‍යා තුන්වෙනි ස්ථානේ කතා කරන්නේ තුන්වෙනි ස්ථානේ කියලා මේ බෝඩ් අහලා තියෙනවා ගේට්ටුවේ ලොකුවට පොඩි බෝඩ් එකක් නෑ මේ චිකිතයි. ඒතර මම හිතුවා මම මට හිතුණා මම මේ ඉස්කෝලේ ළමයෙක් නම් ඔය හතරට මං අයිති නැත්තම් මට ලෝකේ පලාගෙන යන්න වෙන්නේ කියලා මට හිතුණා මේ පරාජිත බව ජෙනරේට් කරන කියන්නේ ඉවක්පාවක් නැතුව පරාජිතයන් ඇති කිරීමේ අධ්‍යාපනයක් වෙලා තියෙනවා. එච්චරයි මට කියන්න තියෙන ගානක්. ඒ කියන්නේ මම මේ අධ්‍යාපනය අනුව ගැනීම අනුව බලනකොට සංසන්දනය කරන්න පුළුවන් ඒක. ඒක දැන් අපේ අපේ යුගයට එනකොට මේක යන්නයි තේරෙන්න පටන් ගන්නවා. ඒ තරම්ම තරම විභාගේ තියලා තියලා තියලා තියලා ළමයා පහ කාලා කීරි වෙනවා. මේ ළඟදී මේ ආයෙත් මේ ළඟදී බයිසිස්ත්ත්ව පිළිබඳ ටෙලිවිෂන් එකේ පොඩි කොල්ලෙක් ඉන්ටර්විව් කරා. විභාගයේ ලැබෙන මෙන්න මොකක්ද කියලා ආදී ඊට අසවල කරන් ගියාලු විභාගයේ වල ඔව්. ප්‍රතිඵල ආවනේ උතා ඔව්. මොකද උනේ මං තේල් අම්මට හොඳ වැඩි කිව්වා. අම්මට හොඳ වැඩි කිව්වා. ඒ කියන්නේ ජීව එක නමට දේවා මේක දැනගෙනම තේල් වෙන්න දෙලු මේ අම්මව පද කරා. මේකෙන් ලෙසින අම්මලාගේ විභාගය කියලා. ඉතින් අපේම දෙකට ගියේ. අකුරු ලියන්න හරි අමාරුයි. නම අසා කරන්නේ මොනොත් මේ ඔය කෙටි අපි ගෙදු නෑ. චන්ද්‍රදාස් බ්‍රාහ්මණ රාල්ලාගේ බණ්ඩාර මෙන්ටි. අඩු ගානේ හුල්සක් කොලයක් වුණා. අත් දෙකෙන්ම අල්ලලා පැන්සලේ ලියන්නේ චන්ද්‍රදාස් බ්‍රාහ්මණ රාල්ලාගේ බණ්ඩාර මෙන්ටි. දන්නේව නෑ. අපේ ගෙදර ඉගෙන ගන්නේ මගේ පවුලේ අය බයික් කිව්වාම පුදුමාකාර ජීන් එකක් තියෙනවා අම්මා කවදාකවත් ඉගෙන ගන්න කියන්නේ මොනවත් නැහැ දන්නේ නැහැ මොකද අම්මගේ ශිෂ්‍යයෙක් අම්මා ඉතින් දෙකේ බලන්නේ හැම කෙනාම ඊට වැඩි වැඩි මොනවාරි කිව්වා කියනවා නේ හොඳයි ඊට හසුත තියෙනවා තල්ලු කරන්න හරි මේ දන්නේ නැහැ උදේට බත් කිව්වල දෙන්න ගන්නවා සම්බෝලයක් ගන්නවා කිරිවක්ක් තියෙනවා පිළිපැත්තක තියෙනවා කපල්ලේ ගෙදරින් බෑ ඒක ඒක තප්පටි මුටි ගන්නවා ඉස්කෝලේ යනවා මම ගිහිල්ලා මොකද්ද MS එකටද පාස් වුණා කියලා කිව්වා. අපි ගිහින් ඉස්සරහින් එකේ කියලා කිව්වලු මම මේ ડોક્ટર එක පාස් කරා කියලා. ඉතින්ම ડોක්ටර් කෙනෙක් උනන් කියලා. මු PhD කරලා ගිහිල්ලා මට කිව්වා මම ડોක්ටර් එකට පාස් කියලා. එහෙනම් මෙලෝදියක් දන්නේ කියලා. බුදුන් ડોක්ටර් කෙනෙක් කියලා. අම්මලාට හැංගීමක් නැහැ. තල්ලුවක් දෙන්න පියා. දැන් ඕගොල්ලෝ වෙලා ඉතින් ඕගොල්ලෝ ඉගෙන ගන්නේ. ඕගොල්ලෝගේ දරුවන් නිමිත්තක් නෑ ගැළවීමක් නෑ. ඔගොල්ලෝ එක නොම්බෙක ඉඳලා කතා කරන්නේ. අපිට තිබුණා අපිට බය බන්දේ කියලා දුනා 1932 ඩයරි එක මේන්ටේන් කරන්නේ. මම වඩුවක වැඩ කළා මට සතපනවා මට කුලිය හම්බුණා. දැන් වඩු භාගේ වරුවක හීයක් කාලා කාගේ. සතපනවා කම්බිලා තියෙනවා. ඔක්කොම මේන්ටේන් කරලා තියෙනවා. ඉගෙන ගන්න මොකක්ද කියන්නේ? කවදාකවත් කියන විද්‍යාව කරන තැන මොකක්ද කියන්නේ? ගෙදර හිටියොත් පට්ටන්න බෑ. ගෙදර ඉන්න බෑ. මොන වැඩක් තිබ්බත් ගෙදර ඉන්න බෑ. ඉස්කෝලේ යන්නේ නැහැ ළමයි සුද්ධ කරන්න. ඒ දීපු තන්දෝ මිසක් මොකක්වත් නැහැ. ඉතින් අපේ මම ඇර අපේ පවුල ඔක්කොම බැලුවා. ඒකොල්ල ඒකොල්ලන්ගේ දරුවන්ට කරන පිස්සු. සම්මත අපිට තිබුණ දැනුම නෑ. පිටුම හිතන ඒගොල්ලෝ ඉගෙන ගන්න නැති නිසා ඒ අකුරු සාර්ථක ගරු කරනවා. අනේ ජය ඒකත් ජයසිරි මංගලම් කියන මේක අර විවාගේ පාස්සෙන් මේ විවාගේ පාස්සෙන් ඉංගීමක් තමයි. ඉතින් මේක ඉන්නකස් නෙවෙයි. දරුවන්ට දෙන්න ඕනේ ඒ තල්ලුව දෙනවා අවශ්‍ය දේ හරි ගැසලා දෙනවා. ඉස්කෝලේ තියෙන පදයන්. එහෙම යාක තල්ලුවක්. ඉතින් ඒක මේ මේ වෙනකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔක්කොම පිළිගන්න එකයි. මොකද අධ්‍යාපන ශිෂ්ටම් පිළිගන්න එකයි. අද තියෙන ශිෂ්ටම් එකේ වැඩියෙන්ම ෆ්‍රස්ට්‍රේටඩ් ගුරුවරු කියලා. ඉතින් ශිෂ්‍යෙක්ම ගුරුවරුට වෛර කරනවා. ඒක කතා දෙකක් නෑ 100ක් එක හිත වෙනවා. ඉතින් ඒ තීත්‍ය ළමයාගේ හදවත දිනා ගන්නවා කිව්වහම ඒක රටක් රාජ්‍යයක් දිනා ගන්නවා. අපි සතිපාසලේ අපි කිසිම හතේක බලාපොරොත්තුවක් නැහැ. අපි ළමයාගේ හදවත දිනා ගත්තට පස්සේ අම්මලාට තාත්තලාට ඊර්ෂ්‍යා හිතෙනවා. කිතර කිව්වත් ඒ ළමයා එහෙම අම්මලා තාත්තලාට එක්ක සුවදව කතා කරන්න බෑ. අපි ළඟට ආවට පස්සේ තමයි කවි ලියලා සින්දු කියලා ඉදිරිපත් කරනකොට දෙමාපියන් දීර්ෂයි කරනවා. ඒ නිසා දෙමාපිය වශී වෙනවා සමහරවිට කරගන්න දෙයක් කරගන්න ස්වාමීන් වහන්සේ ඔන්න ඔය වැඩේ තමයි හොඳ කියලා. ඒ ධමාණයම අපි ඉන්නවා ඔක රතිපාසන එක මගේ ගෙදර උඹට ඕන දේවල් කරන්න බෑ කියන එහෙම අම්මලා තියෙනවා. ඒ අපි ඉපදලා තියෙන ආමුචි යුග යුග පරිවර්තනයක අපි මේක කල හොඳයි යුග හැම දෙයක්ම නරකයි. අපි මේ අතහැරපු සම්ප්‍රදායක් තිබුණා නම් එච්චරමයි හොඳ දෙයක්. අපි ඒක කරගෙනම ලොසුබට්ට එහාට ගිහිල්ලා ආපහු මෙතෙන් එන වෙලාවක ඉන්නේ. ඒ නිසා ඒකින් බලන්න අපි අම්මල ගත්තල හොඳයි, අත්තම්මල මුත්තල ඊට වැඩි හොඳයි, කිරියත් අම්මල ගිලි මුත්තම්මල ඊට වැඩි හොඳයි, දත්තල කරක්කල ගිකෑ මුත්තල ඊට දෙන්න. ඒක දන්නේ නැහැ කුඩුහන්ට. ඈ? කුඩුහන්ට ඒක දන්නේ නැහැ ආපහු. කුඩු කියන එක ඒ තරම බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. මේ ඊට වැඩි කියන ප්‍රශ්නත් එක්ක බලනකොට ඔක්කොම තියෙති. මම තනි පුද්ගලයෙක් වශයෙන් කර ගන්නවා සතියේ කායන මාර්ගයේ. අපි කරලා බල උත්තර දෙන්නේ. අපිට උත්තර ලැබිලා තියෙනවා. ඕම ඕම සුළු මට්ටමකින් කෙරුවේ ගහපම් අස්සරයි. අපි වැඩ කරන මේ දවස්වල ලංකාවේ අන්තරාය කරවතු මේ සමාජයත් එක්ක ඒ ડોක්ටර් ડોක්ටර් මේ ඉතිරි මොන හේරද? ඉතිරි තියෙන හේර සතිපාසල පොත ඔළුවට තියනවා. බුදුන් මේ ස්වාමීන් වහන්සේ මේම දෙයක් මම කවදාකවත් දැකලා නැහැ. එන්න අපිත් එක්ක යන්න මෙන්න මේ ඉස්කෝලවල මෙන්න මෙහෙමයි වැඩ වෙන්නේ අපි ගිහිල්ලා කරමු කියලා කුරුගහන ඉස්කෝලවල සතිපාසල කරනවා. ඒ ඇත්තටම ඒක නිකන් සතිපාසලට වැඩිපුර නම්බුවක් ලබා ගන්න ආවෝ සාධකයක් වෙලා අපිට කුරුගාරේ. කුරුගාරයකට සතිය වැඩි. තව ඉස්සරහට තව ඊට වගේ විකෘති හැම පැත්තකින්ම ප්‍රතිපාදක සාතර බාර වැඩිලා තියෙනවා. ඒක ඉන්දියාවේ තියෙනවා නේ. සත්තුගේ පාසල් ඉන්දියාවේ තේරලේ තියෙනවා. ඒක කරන්නේ සාමාන්‍ය මෙයාගේ මේ ගෝයක සිස්ටම් එක. ඒක ඒකේ විනාඩි 10ක් හැමදාම පාපත් පන්ති භාවනා කරන එක තේරලේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිළිඅරගෙන තියෙන කරිකියුලම් එක. ඒක ගැන මේ මම නරකට හොයන පැත්තේ කියන නෙමෙයි සක්මන උගන්වන්නේ. ඒගොල්ලෝ යෝග කරනවා මේක ඒකක් නෑ ඒක වෙන සත්කුරු ව්‍යාපාර වෙන එකක් මෙතන ඉන්න ළමයි කෝටි 22ක් ලංකාවේ ජනගහනට සමාන ජනගහනයක් කේරළේ ඉන්නවා ඒ ටික කරනවා අපේ එකේ ගොඩාක් සාර්ථකත්වයේ තියෙන අපි සක්මන උගන්වන ළමයා ඒ ක්‍රියාකාරකම් කරන අයට බුදුවට මේක වදිනවා ඒක කියන්නේ මේ ඉඳගෙන ඇතිව වහන කරන වැඩක් නෙවෙයි පීවර කීයක් යන්න පුළුවන්ද කියන එක ශක්තිය තේරුම් ගන්න ලේසි නෑ නම් බලන්න මේ වගේ. ඒක අමුතුම දෙයක්. අනුගානේ අපේ හිතන්නවනේ උගන්නන භාවනා තියෙන එකම ක්‍රමේ කිසිම කෙනෙක් කියන කවදාකවත් මම අහලත් නැහැ, දැකලත් නැහැ. අපි මේ දිටිට රැවිල ඉගෙන ගත්තේ ධක්මන තමයි ස්වාමීන් වහන්සේ. දැන් අපිට ගෙදර ගියා ඉඳගෙන ඉන්න නැතුණ භාවනා කරගෙන යන්න පුළුවන් ධක්මන ස්වරූපේ. කීයද වෙලා? අපි කොච්චර වෙලා ගියද බෑ. හරිද? එන විනාඩි 25ක් පෙරපුර කයිවල් වායි. බැයිද එකම අරදුනේ. එන්න ගන්න කයිවල් බලන්න නැති. ඊට පස්සේ අපි මොකක්ද ඊගා ටයිම් ටේබල් එක අයිටම් එක කියවන. පැක් පැක් එකක් හම්බුනා කියලා. දැන් එන්න වෙන ප්‍රශ්න නැත්තම් ප්‍රශ්න තියෙනවා නම් සාදර වෙන්න පුළුවන් විනාඩි 5ක් තියෙනවා. එහෙම නැත්නම් අපි මෙතෙන් මේ සක්මන් භාවනාව සඳහා වෙලා ගන්න බලාපොරොත්තු ස්වාමීන්ට අද අද සමාදන් වෙනකොට මම වෙනකොට පානක් පාතා කියලා සම්මාසෙ සිද්ධියක් තිබුණේ එතන. මම එතන පස්සේ මම අර විසුණ පාතිය පිට මම ආයමත් කිව්වා. නමුත් මට හිතේ දැන් උදේ ගන්න මේක තියෙනවා මම අටසින් හරියට සම්මාදම් වෙනවා කියලා. ඔය ගුරුමෙදී ආන්දෝ වන්දිල් ඝාට පිළ දෙන්නේ නැහැ. ආන්දෝ වාග්මන පස්සේ ඔක්කොම අටසිල් කියන්නේ. එසන් කියනවා පස්සේ අපමාදේන සම්පාදිත කියලා කියනවා. ඒ නිසා අපි අර සංස්කෘතියට ඇත්තේ මේ හාමුදුරුවෝ සීල් දෙනවයි කියන එකනේ. ඉතින් උන්ට හාමුදුරුවෝ ගාව සීල් නැත්තම් ඉතලවත් නැහැ නේ. නෑ නෑ නෑ මම කියන්නේ මේ මං ආව ප්‍රශ්න තේරෙනවද මං ආව ප්‍රශ්න තේරෙනවද ඔය ඒ දින හාමුදුරුවෝ ගාවත් අටපිල් නැත්තම් ඊට වැඩි හොඳයි කොහොමදක් කාට ගිහිල්ලා දැන්දල සම්පන්ති ගණේකට හාමුදුරුවෝ සාක්ෂි වුණාට හාමුදුරුවෝ ඊට වැඩි සිල්වන්තයි කියන එකෙන් තමයි ඇත්තට සාක්ෂි වීම වෙන්නේ ඒක මේ පස්සේ ඇති කරගත්ත දෙයක් අපි. ඒ නිසා අපේ ලකුසාන් කියන්නේ සීල අධිෂ්ඨාන කරන්න කියලා. දැන් අඟුලිමාල රහත් වෙනකොට අන්තිමයේත් නෑ කර්ම සරණාගමනේ කියෙත් නෑ ඒක වෙලාවකදී සීල අධිෂ්ඨානයක් වෙනවලු. ඒ වැඩ පිළිවෙලේ වෙන එක. ඒ අධිෂ්ඨාන ශීලය තමන් ඇති කරගන්න. ඒකට අර උසාවිදී අපි බයිබලයේ අද තියලා හරි කවුරු හරි කියලා පොත් එක දෙනවා වගේ එකදී ඒ නිසා සමාදම් වෙන්න මම කියලා අර්ථය සමාදම් වෙනවා බොමලුවක් පිළිගන්නවා ඒ චෛත්‍ය ස්ථාන පිළිගන්නවා පිළිමයක් ගහලා ගිහිල්ලා අපි පන්සල් සමාදන් වෙනවා ඒ වගේ ඒක කරගෙන යනවා දිගට මොකද සම්ප්‍රදාය රැකෙන්නේ නැහැ සම්ප්‍රදාය රැකෙන්නේ නම් අදහස තේරුම් ගන්න ඕනේ නැත්නම් බාධක යන්නේ නැහැ ඔව් දැන් මට දැන් මම මිස්කෙච්චේ දේවා මිස්කෙච්චේ නැහැ පානසපත ගුණන් කිමිටෙන් දැනේ නැහැ එනකොට පානකට කියද්දී ඒ අතරමැද දැන් මේකද කියන්නේ පමාය පමාව කියලා. ඒක කියන්නේ අපමාදේන සම්පාදේ කියන්නේ සමාන වී ඉනි අකුරට මෙයින් මතු. ඒකට පිස්සු දෙලියක්. නේද? අපි ඒ කියන්නේ මේ කියන්නේ මේ කියන්නේ නෑ. මම මේ වෙලාව කැපුවා ඒක අර හැර ගොරබදු වැඩි තරපස්ස වැඩි ඒක. නැත්නම් මම දෙයක කපන්න ආපු ගමන් කපා ගන්න මේක ටිකක් අර ඇද වැඩි ඒකෙන් ගන්න තමයි. කොයි වෙලාවෙ යදී සංඥානම සාර්ථකයට ඉන්නේක ලක්ෂණ. ඒක ඇත්තටම ඒක සිද්ධියක් ඒක. නමුත් ඒ වගේ දෙයක් මේ සමාදේමේ අත්‍යන්තාංකයේ විදිහට අත්‍යවශ්‍ය දේ විදිහට හිතන්න යන්න එපා. තමන් අදිස්ථාන කරගන්න එකයි අදිස්ථානශීලී කියලා මේකට කියන්නේ. ඉතින් පූජ්‍ය ස්ථානයේ වගේ තැනක ගිහින බවන් එක දාපල සමාදම් වෙන්න පුළුවන්. එහෙම නැතුව තව පස්සේ ආපුවා ඉන්න සිල් සමාදම් වෙන්න. ඔය දෙන්නම එවනම් මේ හෙට උදේ මම අදිස්ථාන. අච්චා. අනුමත ගන්නට හෙට උදේ මේ ඉල් පවාරණය කළා ආයෙත් සමාදම් ඒක ගුරුමෙති කරන්නේ නැහැ. ඒ තාන්සේ ඒක ට්‍රාන්ස්ලේට් ඉක්මන් මුල් වෙලා සිල්පද 10ම කිය 8යි කියන්නේ. අතම කියනවා අපමාදේන සම්පාදිත කියන ට්‍රාන්ස් ඔෆිෂියේට් කරනවා කියන්නේ අන්තිමට ආශිර්වාද දෙන්න විතරයි කරන්නේ. මොනවා කියලා දෙනාට තේරුම් ගන්න අපි යනවා සම්මාන ගන්න සඳහා.